ඇයි ගෞරවනීය සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් නිස්සරණ වනේ බ්‍රහස්පති දවසක ධර්ම දේශනාවක් සඳහා ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ සීලුම දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරය පාත්තමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ කින්නකෝ භෝගෝතමං අන්තවා ලෝකෝ ඉදමේව සච්ඡං මෝග මඤ්ඤන්ති එවං ditthi භවං ගවතමෝ තීති කරුකටේතු සංගරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ පසුගිය මේ ධර්ම සූත්‍රචාරිකාට ඉස්සරලා අපි කිවිසුමකට ආවා මේ අග්ගි වච්චගොත්ත සූත්‍රය ධර්ම දේශනාවලිය සඳහා ඉදිරියෙන් තියාගන්න කියලා. මේක බුදුහාමසගේ මත දෘෂ්ටි ප්‍රකාශ කරනට වැදගත් සූත්‍රයක්. මේක සංග්‍රහ වෙලා තියෙන්නේ සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකාය කියන පොතේ. ඉතින් අපි ඒක අප්‍රේල් මාසේ විතර වෙනකොට ඒ සූත්‍රය අනුව අපේ වාර්තාවල හැටියට දේශනා තුනක් පවත්ලා තියෙනවා. ඒ දේශනාවල අනුගත වීමක් ඒක දිගේම ඉදිරියට යෑමක් විදිහට තමයි අද මේ කරන සූත්‍රය නැත්නම් අද මේ දවසේ කරන දේශනාව ඉදිරිපත් කරන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙකුට ඒක පිළිබඳව පුළුල් විස්තරයක් අවශ්‍ය නම් අර මුල් දේශනාවල තියෙන හඳුන්වා දීම කොටස් වලටත් කාලය ගන්න වෙනවා. කෙසේ නමුත් අපි උත්සාහ කරමු අද මේ දේශනාවත් ඒක සඳහාම අලුතෙන් ආපු කෙනෙකුටත් යම් ප්‍රමාණයකට තීරු ගන්න පුළුවන් වෙන විදියට ඒක ඇතුළෙම පිළිච්ච ගතියක් ඇති වෙන විදියට ඉදිරිපත් කරන්න. ඉතින් මේක අපි ਸਰවඥාන්සේ ඉදිරියට ඉදිරිපත් වුණා නම් සමහරට අපෙන් කවුරු හරි මේ ප්‍රශ්නේ අහන්න ඉඩ තිබුණා. මේ විදිහට අංග සම්පූර්ණ ප්‍රශ්න අහන්න නැති වෙයි. අපි අහන හැම ප්‍රශ්නයකම මේ අග්ගිවච්ඡගොත් අහන ප්‍රශ්නක කොටසක් තියෙනවා. ඒ නිසා ඒ මනුස්සයා සඳහන් වෙන්නේ මිත්‍යා දෘෂ්ටිකයක් විදිහට. මේ මිත්‍යා දෘෂ්ටික ඇවිල්ලා සරුවචාන්සකෙන් එවකට මතවාදීන් අතර දර්ශනවාදීන් අතර සමයාන්තර දර්ශනවාදීන් අතර තිබුණු ප්‍රශ්නවලියක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒක ඕනම කෙනෙක් වටන්න පුළුවන් ප්‍රශ්න ටිකක්. ඉතින් ඒක ඕනම ශාස්ත්‍රුණ වංශනමකට ඕනම ගුරුවරයෙකුට ඕන දේශකයෙකුට ගැහුවොත් වැටෙනවා. ඉතින් ඒක තමයි ඒගොල්ලෝ ඕනම විද්වත් මණ්ඩලවලට ඉදිරිපත් කරන ප්‍රශ්නාවලියක්. ඒක තමයි බුදුචානන්සේ ඉදිරිපත් කරන්නේ. ඒ වටිනකම තියෙන්නේ අග්ගිවච්ඡකොට ප්‍රශ්නේ හරියට දාන්න. උත්තරයක් නොලැබෙන බවක් දාන්න. ප්‍රශ්නේ අහන්නෙම වට්ටන්න. ඉතින් ඒක තමයි අද ගුවන්විදුලි ධර්ම දේශනාවල තියෙන්නේ. අද ඒක තමයි ජනමාධ්‍යයෙන් කරන්නේ ඕනම කෙනෙක් වටන්න දාන. ඕන මොන જાති හොඳ වැඩ කරුවත් වටන හැටි දන්න. මොකද මේගොල්ලෝ මේ අභ්‍යාගත ප්‍රශ්න දාන. මේගොල්ලෝ දන්න මේ අහන ප්‍රශ්නට කවදාකවත් උත්තරයක් නැහැ කියලා. හැබැයි ඒ ප්‍රශ්නට උත්තරයක් නැති බව මතු කරලා දුන්නොත් ඒ යත්තන්ඩ ඒගොල්ලෝ කියන ප්‍රශ්නේ පැනලා ගියා. ඒක නිසා උත්තර දෙන්න ගත්තොත් නයි. ඉවර කරන්න බෑ. ඒ නිසා මේ ප්‍රශ්න ප්‍රශ්නාවලිය භික්ෂුව දැනගෙන තියෙනවා. භාවනා කරන දැනගෙන තියෙනවා. මේ භාවනා කළ දැනගෙන තියෙන නිවන් දකින්න නෙවෙයි. මේ ලෝකේ ඉන්න දෙන්නේ නැහැ. මොන විද්‍යට ගියත් මයික් එකක් ඉස්සරහට දාලා මත ප්‍රකාශ කරන්න කියනවා. මේ මත ප්‍රකාශ කරන්න කියන්නේ මොකටවත් නෙවෙයි හිංස කරන්න. එහෙම නැත්නම් කොනහඬ. නමුත් ඒක ඉතින් සාමාන්‍ය නම්බුකාර විදියක් විදියට ධර්ම සාකච්ඡා විදියට නැත්නම් සම්මුඛ සාකච්ඡා විදියට එහෙම නැත්නම් වාද සංවාද වශයෙන් පෙන්වෙන එක නරකම දෙයක්වත් නෙවෙයි. නමුත් අර භික්ෂුව දන්නේ නැති වුණොත් ඒ භික්ෂුව ප්‍රශ්නේ බාර ගැනීමෙන්ම මිත්‍යා දෘෂ්ටිකෙක් වෙනවා. ප්‍රශ්න විග්‍රහ කරලා දෙන්න බැරි නම් මේ එන්නේ මොකාටද කියලා දන්නේ නැත්නම් නැත්නම් මේ දින ඇමේ යට තියෙන බිලිය අහුව අල්ලගෙන නැත්නම් කෑවොත් බිලිය කොක්කේ තමයි වතුරෙන් උඩ වතුරෙන් උඩාවට පස්සේ ආය තර්ක කරන්න වෙලාවක් නැහැ. ඉතින් ඒ නිසා සර්වචන් වහන්සේ එවැනි නැහැ හේතු ප්‍රශ්න සහ එවැනි ප්‍රශ්න අහපු වෙලාවක සරුවචනසිකට වෙලා අරගෙන තියෙනවා. මොකද විනීය ජනතාව වශයෙන් ඊට පස්සේ ලෝකේ පහළ වෙන අපටත් මේ ප්‍රශ්න වලින් කවදාකවත් විසඳෙන්න බේරෙන්න බෑ. ඒකම අපි අහන හැම ප්‍රශ්නයකම ওই වච්චගොත්තකේ 10න් එකක් තියෙනවා. කවුරු හරි දන්නවනම් මේ අහන ප්‍රශ්නේ මේ ප්‍රශ්නාල විසඳන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක මේ භාවනා කරලා විසඳ ගන්න ඕනේ. ඒ ප්‍රශ්නේ නාහ බේරෙන්න බෑ. ප්‍රශ්න ඇහුවේ නැත්තම් මේ ලෝකේ කියලා කියන්නේ මොනතරම් පිස්සුවක්ද පඹගාලක්ද කියන එක තේරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්න ඕනේ. මේ සාකච්ඡාවල තියෙන පුස්ස තේරුම් ගන්න ඕනේ. ඒකේ යට තියෙන ගුණ්ඩුව බිලිය තේරුම් ගන්න ඕනේ. තමයි අහන මනුස්සයා දන්නේත් නැහැ මේ මේ බිලියක් දෙන්නේ කියලා. ඉතින් යාට පෙන්ලා දුන්නාම කණ්ණාඩිය තියලා ඔබ දන්නේ නැත්නම් දැනගන්නේ ප්‍රශ්නේ මෙන්න මෙතනයි තියෙන්නේ. ඒකද ඔබේ ප්‍රශ්නේ කියලා මට යාට ඒක නෙමෙයි ප්‍රශ්නේ. අර ලස්සනට හදලා තියෙන නිසා ප්‍රශ්න අහනවා. එහෙම නැත්නම් ඒකේ තියෙන සෝබනේට ඉදිරිපත් කරනවා. නමුත් යට මේක වැඩ කරන අනුසය වංචනික ධර්මයේ චපලකම ප්‍රශ්න අහගෙනලා තේරෙන්නේ. ඉතින් යම් වෙලාවක ඒ පුද්ගලට හේතු ගන්න දුන්නොත් මේක වංචනික ධර්මයේ චපලක් කියලා එයාගේ ආධ්‍යාත්මයට එයාගේ ආත්ම දෘෂ්ටියට හිංස වෙන නිසා ලැජ්ජාවටපත් වෙලා බයිනවා. මට ප්‍රශ්නක් ආවා මට ගැහුවා කියලා. එහෙම නැත්නම් මාව මගේ මාන්නයට හානි කරා ඒක කියන්නේ නැහැ නෑම කියවෙනවා මගේ තණ්හාවට හානි කරා මගේ දෘෂ්ටියට මගේ මම ආයනයට හානි කරා කියලා පෙරදිච්ච මනුස්සයා ද්වේෂ කරනවා වෛර කරනවා ඒක ඕනකමකුත් නැහැ ඉතින් ඒකට මේ ප්‍රශ්න විසඳීමට ප්‍රශ්න කලේ ඇති ආකල්පය ਸਰවඥන්සේගේ සම්මාදීචියට බොහෝම සමානයි ඉතින් ඒ නිසා අපිට බෑ ඒ අග්ගවච්ඡකොත්ත සූත්‍රය සම්පූර්ණයෙන් අද ඉවර කරන්න. එහෙම නැත්නම් ඒ සම්බන්ධ මුළු ආවරණයක් කරන්න අද අහන්නේ එදා වච්චගොත් අහනවා කින්නු බෝ කින්නු කෝ භෝගෝතම අනන්තවා අන්තවා ලෝකෝ පවත්ත ගෞතමෙනි මේ ලෝ අන්තවා ලෝකෝ ඉදමේව සත්‍යම් මොහගමඤ්ඤං මේ ලෝකේ අන්තයක් තියෙනවා එය මැයි සත්‍යය ඉන් අපිට අදහස් කියලා අදහස් කරන සියලු දෙනා මෝඩයෝ හිස්පුරුෂයෝ ඒවං දිට්ටි භවං ගෝතමෝති ඔබ වහන්සේත් එවැනි දෘෂ්ටියක් තියනවාද කියලා එක තමයි අපි ගිය වාරේ තුන්වෙනි ධර්ම දේශනාවට ගත්ත මේ ලෝකේ අන්තයි අන්තවාදී කියලා කියන එක නෙමෙයි මෙතන අදහස් කරන්නේ අන්තයක් තියෙනවා කාලයේ දිගේ කියලා ඉවර කරන්න පුළුවන් තැනක් තියෙනවා දේශී දිගේ කියලා ඉවර කරන්න පුළුවන් තැනක් තියෙනවා ඒ කියන්නේ මේක අල්ලලා අතර ගන්න පුළුවන් කාලය අනුව දේශය අනුව කියලා ඒකට සර්වචනාංශය කියනවා එනකෝ අහං වච්ච ඒවන් දිට්ටි සමාතම් දිට්ටි දිට්ටිකතං කියලා නෑ මම එහෙම දිට්ටියක් ගත්තේ නැහැ කියලා. ඒක නිසා අනික් අහනවා එහෙමනම් මම ඔයා දාපු දවසේ මාතුකාට ගත්ත පාඩේ තියෙන්නේ කින්නකෝ භෝගෝතම අන්ත අනන්තවා ලෝකෝ ඉද මේව සත්‍යම් මොකමයි. එහෙනම් ලෝකේ අනන්තයිද? එයම සත්‍යයි. ඉන් සියල්ල පරිබාහිර සියල්ල හිස් මෝඩයි මෝගයිද? ඒවන් දිට්ටි ගතං දිට්ටි භවං ගෝතමෝතු උපහන්ත එන එහෙම දිට්ටියක් ගන්න. ඒක බුදුසසුන කියනවා නොකෝ අහං වච්ච ඒවන් දිට්ටි කියලා. මම අනන්තයි කියලා කියන්නේත් නැහැ. දැන් එතකොට වච්චකොත්ගේ ප්‍රශ්නේ බලනකොට අන්ත අනන්ත කියන ද්වයතාවය අනුව බලනකොට මේ දෙක එකක් අනිවාර්යයෙන් විය යුතුයි. ඒක නැත්තම් මේක වෙන්න ඕනේ මේක නැත්තම් ඒක වෙන්න ඕනේ ඒ නිසා සරෝජනසේ කටට උත්තරයක් දීලා අහනවා ඔබ වහන්සේ අන්තයි කියලා කියනවා කියලා. ඉතින් මෙතන මේ පාවිච්චි කරන්නේ ලෝකය කියන නිසා මේක දර්ශනවාදයකට වැටෙනවා. දෘෂ්ටියකට වැටෙනවා. මේ ලෝකය කියලා කිව්වහම ඉතින් අපිට මේ චීන කන්නඩියෙන් අල්ලලා බලන්න පුළුවන් එකක් නෙවෙයිනේ මා විශාල දෙයක්. ඉතින් ඒක නිසා බොහෝ දෙනෙක් හිතනවා මේක මේ දිනදා පාන් වල ගණන් ඩොලරකේ ගණන් වගේ එකක් නෙවෙයි. විශාල තීරණ ශාලාවට ගිහිල්ලා සම්මන්ත්‍රණ ශාලාවට ගිහිල්ලා කරන්න ඕන එකක්. අපිට මේව කරන්න බෑ කියලා සමහරු මේව පැත්තකටම දාලා නිකන් ඉනවා. මොකද ඒ ඇත්තන්ට පාන් ගණන්. ඒ ඇත්තට ඌව කරගෙන ඉන්න වෙලාවක් නැහැ. එහෙම නැත්නම් මේ දේශනාව සඳහා සාකච්ඡා සඳහා සදී පැහැදී ඉන්න කට්ටිය මේව ගැන කතා කරනවා ලෝකෙට කිසි අදාළ කමක් නැහැ. නමුත් භාවනා කරන යෝගාවචරේකට ආරණ්‍ය වාසී භික්ෂුවකට මේ කතා කරන අග්ගවච්ඡ ගොත්ත පරිබ්‍රාජක මේ ස්වාමීන් බමුණා ඉදිරිපත් කරන ප්‍රශ්නයත් ඒකේ තියෙන මේ අන්තවා ලෝකෝ කියන එකත් අපිට මේ වගේ ධර්මදේශනාවට සම්බන්ධ කරලා සලුවක සාදාල නැගිටලා ගියාට පස්සේ ඉවර කරන ප්‍රශ්නයක්ද? එහෙම නැත්නම් අපිට මේ දාන ටිකක් වළඳනකොට සක්මනක් කරනකොට පරියන්කයක් කරනකොට වෙන කටයුත්තක් කරනකොට කෙනෙක් එක්ක සම්බන්ධතාවයක් තියෙනකොට අදාළ දෙයක්ද නැද්ද කියන එක විස්තර කරගත්තේ නැත්නම් අපේ මේ ධර්ම දේශනාවල තොළු උඩින් යනවට තේරෙන්නේ. ඒ නිසා ආර්ය විනයයි. එහෙම නැත්නම් අපි සරුවච්චන් වහන්සේ පෙන්වන්න හදන ආර්ය විනේ නැත්නම් ආර්ය ලෝකයේ ආර්ය ව්‍යවහාරයේ ਸਰවචනාසේ <clears throat> මොකටද ලෝකය කියලා කියන්නේ කියලා බැලුවොත් විතරක් අපට ඒ ලෝකයේ මනින අන්ත අනන්ත කියන පද අන්ත දෙක තේරුම් ගන්න පුළුවන් මේ. ਸਰවඥ විග්‍රහය අනුවත් ලෝකයට විග්‍රහ රාශියක් තියෙනවා. ඒක නිසා අපි ඒක තේරුම් ගත්තොත් නැත්නම් ඒ වගේ ඒ පැතිකඩ තේරුම් ගත්තොත් විතරක් මේ අන්ත අනන්ත කියන මෙනුන් දනු මිනුන් දනු දෙක ගැන අපට තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා මේ තරුජන්ස මේකට මේ ලෝක කියන පදේට අන්ත කියන පදේට අනන්ත කියන පදේට භික්ෂුන්වහන්සේගේ අවධානය අනිවාර්යෙන් යොමු කරලා තියෙනවා. ඒ යොමු කරපු හැම වෙලාවෙම ඒවකට හිට භික්ෂුන් වහන්සේලා අන්දමන්ද වෙලා තියෙනවා. ඒකට තේරෙන්නේ නැහැ මගේ මේ මේ ගී ගිය තැහැරලා අම්මල තාත්තලා තැහැරලා අවිල මේ කායි විවිකෝ වෙන ආමුදු කෙනෙකුගේ ඔළුවට ප්‍රශ්නයක් දාපුවාම ලෝකය කියලා කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් දැනගනින්. අන්තයි කියලා කියන්නේ පොඩ්ඩක් දැනගනින්. අනන්තයි කියලා පොඩ්ඩක් දැනගනින් කියලා මේ ශරුවච්චන් වහන්සේ මේ ඔළුවට ඇයි මේ ප්‍රශ්න දාන්නේ කියන එක කිසිම කෙනෙකුට තේරෙන්නේ නැහැ. ඒ නිසා මේ හැම ආපු ප්‍රශ්නකදීම සංඝය අන්දමන්ද වෙලා තියෙනවා. තව විනාඩි 10කින් බෑන මෙතන ඉන්න කී දෙනෙක් පුදිය ගන්නවද කියලා. එච්චර තමයි කාරණා. කිසිම කෙනෙකුට මේක අදාළ නැහැ. ඉතින් මේ ආමතුරෝ මේ බණ කියනවා මේ අනන්තයි අන්තයි කියන අපිට තියෙන ප්‍රශ්නේ නේ. පාම් ප්‍රශ්නේ අපිට තියෙන බඩේ ලියන්න නැති ප්‍රශ්නේ අපිට තියෙන දෙන්නේ නැති ප්‍රශ්නේ. ඉතින් කොහෙද අදාළ වෙන්නේ? ඉතින් ඒ වගේම සරුවචනාංශයේ ඇවිල්ලා මේ භික්ෂුන් වහන්සේලා කතා කරලා කියනවා න ගමනේන බික්කවේ ලෝකස්ස අන්තං දට්ටයන් පත්තයන් නවදාමි. මහණනි මම කියනවා මේ උඹලට ගමන් කරලා මේ ලෝකේ අන්තයක් හොයන්න බෑ කියලා. දකින්න බෑ, පත් වෙන්න බෑ, දැනගන්න බෑ. ලෝකේට පත් කෙලවට යන්න නැතුව නිවන් දකින්නත් බෑ. ඕල්ම ලෝකයේ කෙලවරකට කවදාකවත් දැකීමෙන් හෝ අවබෝධයෙන් හෝ පත්වීමෙන් ළඟා වෙන්නත් බෑ. ඒ වගේම ලෝකයේ අන්තය දකින්න නැතුව කවදාකවත් නිවන් දකින්නත් බෑ කියලා. මේ සංඥා ඔළුව කහලා බලනකොට බුදුජානනාංශය නැගිටලා ගඳ කිටියක ගිහලා ඉවරයි. දැන් කවුරක්වත් නැහැ. ඒතර සංඝයාංශලා නෑ සමහරෙකුට තියෙන ඇති ඊට නිින්ද වරපු නිසා ප්‍රශ්න. සමහරෙකුට තියෙන ඇති මේ ඊගාට කරන්න දවසේ කරන්න තියෙන පිළිබඳ ප්‍රශ්න. ඒ මොකක්වත් ඒදී ਸਰවඥාන්ති කෙලිම උඩින් ගෙනන ප්‍රශ්න දානවා ගමනින් ලෝකේ අන්තයක් දකින්නත් බෑ, පත් වෙන්නත් බෑ, මේ යන්නත් බෑ කියලා. ඒකල්ල කියනවා යම් හේකින් මේක දන්නේ නැත්නම් උඹලට නිවන් දකින්න හම්බෙන්නේ. ඉතින් එතකොට මොකද වෙන්නේ? අර සංඝයාංශලා ඇද්ද කරලා බලනකොට සරුවත් chance හිතන්නේ නැහැ. දැන් සරුවෙන් ඇවිල්ලා මේක කියලා ගියේ නිකම්ම කට කහනවටත් නෙවෙයිනේ. පස්සේ ආනන්ද ආමතු ළඟට ගිහිල්ලා කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ සරුවචන් වහන්සේ වැඩි ආද ධර්ම සභා මණ්ඩපේට පෙරලා කියනවා නිකවේ ගමනේන ලෝකසන්තං තට්ටයම් පත්තයම් ඥාතයම් වදාමි කියලා. න ලෝකේ අන්තයේ නොදක නොදැනපත් නොවි නිවන් දකින්නත් බෑ. ඉතින් එතකොට අර ඊතර ගියොත් අමුණාසි මගේ හිටියොත් ඕනසී කිව්වා වගේ පණවිඩයක් දීලා තියෙනවා. ගිහිල්ලා ආනන්ද හැමදෙරණ කියනවා අනේ ස්වාමීන් වහන්සේ ඒතකොට කියනවා දැන් මේ සරුවච්චන් වහන්සේ ඇවිල්ලා ප්‍රශ්න ආන වෙලාවේ ප්‍රශ්න විසඳගන්න එපා උන්වහන්සේට ප්‍රශ්න දෙනක් තියෙනවා. ඉතින් මාව කැවිලා කතා කරන්න මේ ගහක අරටෝ හොයද්දී ගහේ කඳ මගාරවල අතු මගාරවල ත්‍රිකිලි මගාරවල කොළ මගාරවල නටු මග මේ නට්ට මගාර දලු කොළේ තියෙනවද මිනිස්සු අර්ථයක් මම ඇවිල්ලා බුදුහමොත් එක බලනකොට නිකන් මේ ගහේ කොළයක් වගේ. ඊට පස්සේ කියනවා ස්වාමීන් වහන්සේ මේ ලොක්ක අල්ලන්න අමාරු වෙන්නේ. ඉතින් කීයක් කර දීලා මම වහන්සේගෙන් තමයි ෂේප් වෙන්න හදන්නේ කියලා. ඊට පස්සේ කියනවා මම එහෙනම් මට දන්න හරියක් කියන්නම්. හැබැයි මේක ගිහිලා පුළුවන් වෙච්ච ලහක හගිස්සන් දෙයි කියලා. නැතත් බුදුහාමුදුරුවෝ හම්බෙලා අහන්නේ කියලා ආනන්ද හාමුදුරුවෝ මේ කෙලවරකටපත් වෙන්නත් බෑ ලෝකේ අන්තයකට ගමනකින් දෙකපත් වෙන්න තු නිවන් දකින්නත් බෑ. මේ කියන කතාවේදී ලෝකය කියලා කියන්නේ මොකද්ද කියන එක ਸਰවඥාන්සේ සඳහන් මේ ආනන්ද ස්වාමීන් වහන්සේ ਸਰවඥාන්සේගේ පෙරක දෝරුවෙක් වාගේ. එහෙනම් තෝල්කයා වාගේ කතා කරලා කියනවා යේනකෝ ආවුසෝ ලෝකස්මින් ලෝකසඤ්ඤේ ලෝකමානේ අයං උච්චති ආවුසෝ අරියස්ස ලෝ අරියස්ස විනේ ලෝකෝ. ලෝකයේ පිළිබඳ සංඥාවක් ලෝකයේ පිළිවෙත මානයක් කියලා જાතියක් තියෙනවනම් ඒකට තමයි ලෝභය ආර්ය විනය මේ පු탁ජනෙන් අතර නෙවෙයි ආර්ය විනයයි ලෝකයේ කියලා කියන්නේ මේ මනින ගතිය එහෙම නැත්නම් ලෝකයේ පිළිවෙත හංගින ගතිය ලෝකය කියලා අඳුනාගෙන ඒ ලෝකයට අපි සලකුණු තියනවනේ මේක මගේ ඉඩම කියලා දැන් ඒක තියෙනකොට අතරමං හන්දියේ තියෙන ගස්වල ගල්වල ලකුණු තියෙනවනේ මේ අප්පා දීපු ඉඩම. මේක මගේ නංගිගේ කෑල්ල මේක මගේ කෑල්ල කියලා අපි සංඥා කරනවානේ. ඒකට කියනවා ලෝකය කියලා. ලෝකමානී ඒක අක්කර මෙච්චරයි පර්චස් මෙච්චරයි. නැත්නම් මගේ මාලේ තියෙන ගලේ කැරට් ගාන මෙච්චරයි. රත්තරන් ගාන මෙච්චරයි. වටිනාකම් මෙච්චරයි කියලා ඒක අඳුනා ගැනීම සඳහා සලකුණු තබා ගැනීමක් කරනවා අපි. ඒ සලකුණු තබාගත්ත දේවල් පිළිබඳව ලකුණු ලියලා උපුවක අපි බැංකුවේ තැන්පත් කරනවා. ලෝක සංඤ්ඤේ ලෝකමාන මේ ලෝකේ තියෙන මොනම ආමිෂයක් හෝ පිළිබඳ සලකුණු තබා ගැනීමක් සහ තබූ සලකුණු අනුව අඳුනා ගැනීමක් සිද්ධ වෙනවා නම් එහෙම නැත්නම් ඒක මනින මේක මේ අනිත් එකත් එක්ක වෙන් කරලා අඳුන ගතියක් තියෙනනේ මණිකක් වැලිත් එක්ක වෙන් කරලා අඳුන ගතියක් තියෙනවනේ බොන වතුර අපිරිසුදු වතුරත් එක්ක වෙන් කරලා අඳුන මනින ගතිය මේක තියෙන තාක්කල් මෙන්න මේක තමයි ලෝකේ කියන්නේ ඉතින් ඒක නිසා යම් තැනක සංඥාවක් යම් කිසි කෙනෙක්ගේ තියනවාද යම් කිසි කෙනෙක්ගේ මැනීම් ස්වභාවයක් තියනවාද මාන්නයක් ඒ තියෙන තාක්කල් ඒ මනුස්සයා ලෝකේ ලෝකෙට අහු වෙලා කියනවා අන්න ඔය කියන ලෝකයේ අන්තයක් නැහැ අනන්තයක්වත් නැහැ සංඥා ප්‍රදේශයේ මැනුම් සංඥාමාන කියන මේ දෙකේ උදේ ඉඳලා හැන්ද වෙනකන් අපේ හිත කැරකෙන්නේ ওই දෙකේනේ අඳුරුපේකන නැවත අඳුනා ගැනීම සඳහා සලකුණු තැබීමක් කරනවා නැත්නම් තැබූ සලකුණ අඳුර අඳුර ගන්න. ඊට පස්සේ අඳුර ගන්න සලකුණ නෙමෙයි අපි එයා කියලා එකට නමක් දානවා. ඒක කියලා නමක් දාන ඊට පස්සේ සලකුණට පුද්ගල ආරෝපණය කරනවා. ඊට පස්සේ ගහගන්න. ඊට පස්සේ නැත්නම් ෂිප වෙලඳ ගන්න. අපි දඟලන්නේ සංඥාවක් එක්ක කියලා. මේක මනෝවිකාරයක් කියන කාටවත් කිව්වට තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ කියනවා නෑ මනෝවිකාරයක් නෙමෙයි මේ පුද්ගලයෙක් කියලා. ඊට පස්සේ මැනීමක් කරනවා. එයා අන්‍යයන්ගේ වෙන් කරලා එයා සතුටෙක් මිතුරෙක් හොඳක් නරකක් හරි වැරදි කියලා වෙන් කරනවා. ඉතින් මේක තියෙන තාක්කල් ලෝකයක් තියෙනවා. ඉතින් මේ අවචකොත් අහන්නේ අන්දහම්තු කියන විදිහට මේ මිනිස්සෙගේ සංඥාවල දෙයක් හඳුනා ගැනීම සහ හඳුනා ගැනීම සඳහා සලකුණු තැබීමේ අන්තයක් ඇත්තේද අන්තයක් නැත්තේද ඊට පස්සේ දෙයක් තම දෙයකින් වෙන්කොට හඳුනා ගැනීමේදී අන්තයක් ඇත්තේද අන්තයක් නැත්තේද කියලා. අද ප්‍රශ්නේ තියෙන්නේ අන්තයක් නැත්තේද කියන එක අනන්තද කියලා කියන එක. බුදුන්ස කියනවා නේද මට එහෙම දෘෂ්ටියක් නැහැ. ලෝකය කියලා ගත්තොත් නම් ඇත්තටම තියෙන අඩිකෝදුවක් කරන ලෝක දිග බැලලා කියත හැකි අපි ගත්තොත් ලෝකය කියන පෘථිවිය කියලා ඇත්තටම 25000ක් තියෙනවා කියලා අපිට මේ නිරක්ෂ්‍ය වටේ ගන්න පුළුවන්. ඊට පස්සේ අපි පැයකට හැතොන් 1000ක වේගෙන් කරකැවෙනවා. ඒ නිසා අපි හැම පැයකටම හැතැම්ම 1000ක් නිරක්ෂ්‍ය ගමන් කරනවා. අපි කවුරක්වත් දන්නේ නැහැ දැන් මේ ඉන්නේ අපි හැතැම්ම 1000ක වේගයක කියලා. අපිට මේ හැතැම්ම 60 යනවනම් වේගයක කිලෝමීටර් 90 යනවනම් හොඳ වේගයක්. ඒ වේගය ගන්න අපි වාහන පිළිබඳව නම්බුකාරකම් කියනවා, පිකප් එක හොඳ වාහන කියනවා, බර අල්ලන වාහන කියනවා. ඉතින් හරි ආශාවක් තියෙනවා මේ ස්පීඩ් එක ගැන කතා කරන්න. මම අර ගිය වෙලාවේදී මට පෙන්වුවා මේ මැෂින් එක හදන හැටි. කාරක එන්ජින් එක තප්පර 2.7කින් 100ට ස්පීඩ් එක නම් ගන්න පුළුවන්. දැන් රෙකෝඩ් එක තියෙන්නේ තප්පර 2.9කට. මේක හදලා තියෙනවා තක්ක 2.7කින් ස්ටාර්ට් කරපු ගමන් තප්පර 2.7කින් කිලෝමීටර් 100කට ස්පීඩ් කරන්න පුළුවන්. හදපු එක මැෂින් එකක්වත් වැරදිලා නැහැ තාම. හදන හැටි පස් දෙනෙක් ගිහිල්ලා එන්ජින් එක හදන හැටි බලන්න හිටියා. එතකොට ඒ කොටයෙන් කිව්වොත් එහෙම උඹලා දන්නේ පැයකට තප්පරයකට තප්පර විනාඩි 2.7කින් මෙච්චර වේගයකට ගන්න පුළුවන් එක අපි දැනටමත් ඉන්නේ 1000ක වේගයක කියලා කිව්වොත් මොකද කියන්නේ? රුපයකට කිලෝමීටර් 100ක වේගයට යන්න ওই වලිගය හපාගෙන නටනවා. අපි දැනටමත් ඉන්නේ පැය 1000ක වේගයක. ඕක තේරෙයි ලෝකේ නැතර වෙච්ච දවසේ හොම්බ ගිහිල්ලා බිම වදිනකොට. අපිට වෙන මේ ලෝක ඔක්කොම කරකෙන නිසා අපිට පේන්නේ අපිට ඒක වේගයක් දැනෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි අහුවොත් එහෙම දැනට ඔබ ගිහිල්ලා තියෙන වැඩිම වේගය කීයද කියලා අහුවොත් අපි කියාවේ මෙන්න මේ ස්පීඩ් එකේ තමයි ගිහිල්ලා තියෙන්නේ. අපිත් අපි දන්නේ නැහැ. උප්පත්ති දවසේ ඉඳලා හැතැම්ම 1000ක වේගයේ කරකැවීමෙන් ඉන්නකොටයි මේ කතා කරන්නේ. මේ පැත්තට ගියොත් තව කැපෙනවා. මේ පැත්තට ගියොත් වේගය වැඩෙනවා. අන්න ඒ වගේ තියෙදි මේ සංඥාව සහ මේ මාන්නේ කියන මේ කාරණා දෙක දන්නේ නැතුව අපි අහන ප්‍රශ්නයකට උත්තර දෙන්න ගියොත් ප්‍රශ්නේ බාර ගැනීමෙන්ම මේ සංඥාගත, දික්ඨිගත, මානගත ප්‍රශ්න බාර ගැනීමෙන්ම අර මන මෝඩයාගේ යෝජනාව ඉෂ්ටිර කරගන්නවා. ඒ මාංශරි කියලා දෙන්න ඕන ඔය ප්‍රශ්නේ පොඩ්ඩක් සලකා බලන්න. ප්‍රශ්නේ පැන නගින්නේ කොච්චර සංඥා ප්‍රදේශයක් මතද? නැත්නම් කොච්චර මැනීමක් මතද කියලා. අපි ගත්තොත් එහෙම හේනක හිටවලා තියෙන පඹේ ඉතින් කපුටෙක් හරි හිවලෙක් හරි එක දැකලා මිනිස්සෙක් කියලා හිතාගත්තට පස්සේ එයා ඒක දිහාවත් බලන්නේ නැහැ ඊට පස්සේ ආයි දැන් මේ මිනිස්සෙක් කියන පොල්ලක් අතේ තියාගෙන ඌ පස්සහැරලා දුවනවා මිසක්කා ආයේ මේ මේ මේක පිටුරුලින් හදපේකක්ද මේ ඔලුවට තියලා තියෙන දැලි මුට්ටියක්ද වෙස් මුණක්ද කියලා බලන්න යන්නේ නැහැ නේද දුරු. ඊට පස්සේ ළඟ ඉන්න කට්ටියටත් කියනවා මම ඇත්ත ඇත්තට ප්‍රත්‍යක්ෂයක් කියන්නේ අසවල් තන මිනිස්සු පොල්ලක් කරගෙන ඉන්න පළාතකවත් යන්න බෑ. ඒකෝරි ගොවියගේ වැඩේ හිට වෙනවා. නමුත් මේ දැක්කේ හුදු සංඥාවක් විතරයි කියලා කියන්න ගියොත් නරිය කියාවේ ඔබට මේ කැලේ ගැන අපට කියලා දෙන්න නේද මම දැකපු එක බොරු කරන්න හදනවද මම දැකලානේ කතා කරන්නේ කියලා බුදුරජාණන් කියනවා වරෙන් යන්න පොඩ්ඩක් කියලා බලන්නකො පඹේ ඕක මේ නිකන් ආපු එක්කොත් නෙමෙයි કૃතිම දෙයක් ගොවියා උඹ රවට්ටන්න කරපු එකක් පැලබෝග ටික බේරගන්න බුදුහාමර මේ පැලබෝග රණ්ඩියලව්වා කවන්න කරන කතාවක් නෙමෙයි තියෙන්නේ අන්න වගේ අපි මේ ලෝකයේ පිළිබඳව මත සංඥා රාශියක් දරා ඉන්නවා. අපි කොච්චර දැඩි ලෙස ගත්තද කියලා කියනවනම් ඔක මතයක් බව පිළිගන්නවත් ලැස්ති නෑ. ඔක උදු සංඥාවක් බව පිළිගන්නවත් ලැස්ති නෑ. යා කියන්න හදන මේ සංඥාව අත්දකලා අත ගහලා ගත්ත සංඥාව. අම්මල දාතලත් ඕකමයි. අපේ පක්ෂයත් ඕකමයි. අපේ සිංහල බුද්ධ ආගමත් ඕකයි. ඕක පිළිබඳ ප්‍රශ්න නැහැ කියලා. ඉතින් ආනන්ද හාමුදුරුවෝ කියන කරුණා කරලා මේ ප්‍රශ්නයක් මතුවෙනකොට මේක හුදු සංඥාවක් බව තේරුම් ගන්න බැරිද කියලා. අපි මුළු ලෝකෙම හැදිලා තියෙන සංඥාවක නා. හුදු සංඥාවක් බව තේරුම් ගන්න උත්සාහ කරන ගත්තොත් ඒ බණුතරේ තියෙන එන ඔබ වහන්සේ මේ කියන්නේ මම පචයක් කියලා නේද මේ කියන්න හදන කියලා. ඒ මනසෙත් සංඥාවක් විතරයි. ඒකට කවදාකවත් කියන්නේ නැහැ. ඒ නිසා ඒක කියලා දෙන්න ඕනේ. මේ මිනිස්සයා උද්‍යප්පේ ඥානෙ දක්වා එහා පැත්තට ගියාට පස්සේ විතරයි. එතෙන්ට යනකම් එයාට කියන්න ඕනේ ඔයා මාව සංඥාවක් විතර දැක්කත් මම ඔයාව සංඥා දැක්කත් ඒක ඇති වැඩක් නැහැ. මේ අල්ලන්න පුළුවන් ප්‍රදේශයක් ගන්න ඒක පොඩ්ඩක් විග්‍රහ කරලා බලන්න. ඒතර ඔයාම කවදා හරි එළඹෙයි මේ විනිශ්චයට අන්න එදාට ඒ ඒ අත්දැකීම් ඉඳලා මේ ප්‍රශ්න දිහා බලන්න කියනකොට කියනවා ඒ බෑ ප්‍රශ්නේ දැවෙනවා. මන්ට ඌව බල බල ඉන්න වෙලා නැහැ මට දැන් උත්තරයක් ඕනේ කියලා. ඉතින් එහෙම නැති මොකද්ද කරන්නේ? කියවනම් කියන්නේ මොකද කරන්නේ නම් හොඳ පෙරක දුර කරන අඩු කතා කරන්නේ. ඊළඟ මේ ප්‍රශ්නේ වැරදි. ඉතින් ඒක නිසා ලෝක සංඤී ලෝකමානී කියන මේ දේ තේරුම් කරලා දෙන්න අපිට සිද්ධ වුණොත් එමේ ලෝකේ තියෙන හැම පට වියාපෝ තේජෝ වායෝ කොටස් එන්ද ලෝකේ තියෙන තාකල් රූප රූප සද්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප ධම්ම රූප විග්‍රහ කරලා බලන්න කවමදාකවත් මේ අවුරුදු 100ක ජීවිතයක් ඇතුළත කරන්න බෑ ඒ නිසා අපිට මේක සාම්පල් කරන්න වෙනවා මේකේ නියදියක් කරගන්න වෙනවා ලෝකේ නියෝජනය කරන නියදියක් අරගෙන අන්නේ නියදිය කොතෙක් දුරට සංඥාවක් පමණද කොච්චරක් දුරට මේක මාන්නයක් පමණද කියලා තේරුම් ගන්න එකට තමයි අපි මේ භාවනා කරනවා කියලා කියන්නේ. එහෙම නැත්නම් විපස්සනා කරනවා කියලා කියන්නේ. ඉතින් අපිට අමාරුයි පරිේශන මට්ටමකට හෝ මේ ලෝකේ අමතක කළ ලෝකේ නියතියට පමණක් හිත යොදන්න ඒක තමයි ඒකාග්‍රතාවය කියලා කියන්නේ. ඒක තමයි මේ සමතේ කියලා කියන්නේ. ඒක තමයි මේ භාවනා මානසිකාරය කියලා කියන්නේ. එල්ලේ අපිට ඒ නිසා මේ අපි මේ ලෝකය කියන දේ නියෝජනයේ සඳහා ගන්න අරමුණකට හිත දාන්න බැරි තරම් අපේ ලෝක සංඥාව බරයි ලෝක මාන්නේ බරයි ඒක නිසා අපිට බාහිර ලෝකෙ මොනම කැළඹිල්ලක් ආවත් අරමුණකට හිත දාන්න බෑ සමාධියක් ගන්න බෑ සත්‍යමත් වෙන්න බෑ හිත සම්පූර්ණයෙන්ම අවශ්‍යලා තියෙනවා ඉතින් ඒක නිසා යම් කෙනෙකුට මේ පරිේශණි නැත්නම් මේ අන්තද ලෝකේ අනන්තද ලෝකයේ කියන මේ කාරණාවේ තමන්ම විනිශ්චය කරගන්න මේ මේ බණ කියන කොටසේ තියෙන මූලධර්ම කොටස පිළිබඳ අවබෝධයක් නැතුව කරන්න බෑ. මොකද මේ මේක සාමාන්‍යයෙන් එදිනදා පාන් බණිස් බත් ප්‍රශ්නයක් නෙවෙයි මේ. දාර්ශනික ප්‍රශ්නයක්. ඒ දාර්ශනික ප්‍රශ්න පිළිබඳ අවබෝධයක් තියෙන එකයි සර්වචනාංශේ භික්ෂුන් වහන්සේලාට කියන්නේ නබික්කවේ ගමනේන ලෝකස්ස අන්තං තට්ටයන් පත්තයන් ඥාතයන් වදාන. මහන්නේ මේ ගමනේ ලෝකයේ අන්තයකට දැන ගැනීමක් දැක ගැනීමක් පත්වීමක් කරන්න බෑ. මොකද ඒක දන්නේ නැත්නම් උඹලට නිවන් ලබන්න බෑ. ඒ නිසා බුදුරජාණන් කියනවා මේක පිළිබඳ අවබෝධයක් අවශ්‍යයි කියලා. ඊට පස්සේ මේ අවබෝධය මිනිසුන්ට තේරෙන්නේ. එදා සංඝයාට තේරුනේ නැත්නම් ආනන්ද හාමුදුරුවෝ ඇවිල්ලා ඒක චින්තාමය වශයෙන් තේරුම් කළ දෙනවා. ඊට පස්සේ ඒ තේරුම් කරගත්ත දේ ප්‍රත්‍යක්ෂ කරන්න ලෝකෙම අල්ලගෙන බෑ. ඒ සඳහා ලෝකේ නියෝජනය කරන කොටසක් අරගෙන ඒ කොටස පිරිසිදු දැකපු දවසේ මේ ඒ කොටස කියලා කියන්නේ හුදු සංඥාවක් විතරයි හුදු මාන්නයක් විතරයි කියලා තේරුම් ගත්තොත් එයා අර ආනන්ද හඳුරෝ කියලා දුන්න ණය ක්‍රමයට කියලා දුන්න ආකාර පරිවිතක්කයට එහෙම නැත්නම් ණය විපස්සනාට දාලා තිනවා මේ ගත්ත දේ මෙහෙමනම් අනිකුත් කොටසුත් එහෙම වෙන්න ඇති කියලා අච්චට වෙච්චන මෙච්චට කොච්චරද කරන්නේ හිටියට. අන්නේ දෙකම යෝගාවචරෝ ගාව නැහැ. ලෝකය අමතක කරලා Tamange අරමුණට හිත දාගන්න පුළුවන් කමක් නැහැ. මොකද හේතුව ලෝකේ පටලවාගෙන තියෙනවා. පැටලිලා තියෙන සංඥා මානසිකේ. ඒ නිසා යැත්තු කියනවා මට ඉඳගෙන ඉන්න බෑ. මට අරමුණට හිත දාන්න බෑ. මට අරමුණට හිත දාන්න මට තැම්පත් වෙන්නේ නැහැ. ඒ මොකද ඒ තරම ලෝකේ අල්ලගෙන. ඊට පස්සේ මේ මේ අල්ලපු කොටස පුංචි කොටසක් නේ අපි ගන්නේ. අරමුණක් කියලා මූල කර්මස්ථානේ එක්ක ආනබාන. එක්ක පිම්බීම හැකිනේ මේක නැත්නම් ඉඳගෙන ඉන කය. එහෙම නැත්නම් මේ ඇවිදිනකොට වම වශයෙන් දකුණු වශයෙන් ගන්න පුංචි අරමුණක්. එහෙම නැත්නම් ඇවිදින ශරීරේ මොකක් හරි අරගෙන ඒකේ හිත දාලා මේ ලෝකේ අවබෝධ කරපුවාම ඒ දැනුම මුළු සමස්ත ලෝකෙටම මං වගේ භාවනා නොකරනටත් යොමු කරන්න පුළුවන්. අජීවී වස්තු වලටත් යොමු කරන්න පුළුවන්. පිටසක් වලටත් යොමු කරන්න පුළුවන් කියලා මේ ණය විපස්සනාට කැමතිත් නැහැ. එහෙම නැත්නම් ඒ ආකාර පරිවිතක්කේ තරම් මොලේ හයියකුත් නැහැ. ඉතින් ඒ නිසා කෙනෙකුට තේරෙන්නේ නැහැ භාවනා කළ යුත්තේ කියලා. තේරෙන කෙනෙක් අපේ දැන දැන් අපි එක තේරිලානේ මේ වගේ තැනට අවිලා තියෙන්නේ. අවිලා කොච්චර අපිට අපහසුතාව තියෙනවද බලන්න එක තැනක වාඩි වෙලා ඉන්න බෑ කියලා. අපිට කොච්චර අපහසුතාව තියෙනවද බලන්න එක තැනක වාඩි වුණාට මට ඕනේ අරමුණට හිත යන්නේ නැහැ කියන එක. ඊට පස්සේ කොච්චර දෝ බලන්න හිත ගියාට নানা ආකාර දේවල් වලින් හිත මාළුවන්ට පොරි දැම්ම වගේ ගහලා ගහලා ගහලා විනාශ කරනවාද කියලා. ඉතින් ඒකට ඔය අන්ත දානන්තද කියන ප්‍රශ්නේ විසඳ ගැනීම සඳහා මේ ජීවිතේ භාවනා කරන කෙනෙකුගේ සම්බන්ධතාවය ඔන්න වගේ දුරස්ත අනියන් සම්බන්ධකමක් තියෙන්නේ. ඒක නිසා අග්ගවච්ඡකොත් අහපු ලෝකය කියන ප්‍රශ්නට උත්තර දෙන්න මුළු ලෝකෙම අල්ලගෙන කරන්න බෑ. ලෝකීය නියෝජනයක් ගන්න ඕනේ. අපි ඒකට බුදුජානනාංශය දෙන්නේ ආරම්මන කියන ප්‍රශ්නේ ලෝකය කියන විශාල සංසිද්ධියේ එක කොටසක් එයි නිමිත්තක් කරගන්න. කියන්නේ මහමුද වෙනුවට මහමුදේ වතුර බින්දුවක් අරගෙන ඒකේ ලුණු රසයි. එහෙමනම් මහමුද ලුණු රසයි. මහමුදේ වතුරේ තෙත ගතිය තියෙනවා. එහෙනම් මුදේ තෙත ගතිය තියෙනවා. මහමුදේ වතුර බින්දුවේ ආබන්ධන ගතිය තියෙනවා. එහෙනම් මහමුදේ ආබන්ධන ගතිය තියෙනවා. මේ වහවතු මහමුදෙන් ගත්ත වතුර බින්දුවේ වැగిරෙන ගතිය තියෙනවා. ආයෙන මහමුදෙත් තියෙනවායි කියන එක තමයි මේ බුදුහාමරගෙන් තියෙන මේ ශ්‍රේෂ්ඨ ਸਰවඥතා ඥානෙ. ඉතින් අපිට හරියමාරෝ හිතාගන්න මේ මහමුද අපි අදාළ උපමානයේ අර්ථය වතුර බින්දුවක නියෝජනය වෙනවා කියලා හිතන්න අමාරුයි නැත්තම් බුදුහාමුදුරුවෝ කියන්නේ උඹ කියන්නේ ලෝකයක්. පුද්ගලයා කියන්නේ ලෝකයක්. එයා කියනවා නෑ නෑ මේක ලෝකයක් ලෝක ප්‍රශ්නයක් නෙමෙයි මගේ ඔළුවට දාන්න හදන්නේ මේ මේ කියලා මම නෙවෙයි ලෝකේ බාහිරයි ලෝකේ තියෙන්නේ ඒගොල්ලෝ ලෝකේ මනින්ද කටුකුරුන්ද ස්වාමීන් වහන්සේ කියනවා ලෝකේ මනින්ද අඟල ගන්නවා ඇඟිල්ල වියත ගන්නවා තමන්ගේ වියත රියන ගන්නවා බම්බේ ගන්නවා ඒකේ බාහිර ලෝකේ මනිනවා ඒකල කියනවා මගේ අප්පච්චිගේ ඉඩම මෙච්චර ලොකුයි මගේ ගෑණිගේ බඩ මෙච්චර ලොකුයි කෑලි කෑලි වනින්නේ තමන්ගේ අත යොදලා. හැබැයි මේ මගෙන් නෙවෙයි මම තමයි ලෝකේ කියන එක කවුරක්වත් පිළිගන්න කැමති නැහැ. ඒගොල්ලෝ කියන්නේ බාහිර ලෝකෙන් තමයි මට හැප ලැබෙන්නේ. බාහිර ලෝකෙන් තමයි නම්බු ලැබෙන්නේ. ඒ නිසා බාහිර ලෝකයේ මත තමයි මට ලාභ සත්කාර සම්මාන සිලෝක තියෙන්නේ. මගේ ජීවිතය කියන්නේ කුණු වැగిරෙන දෙයක් අනිච්ච දුක්ඛ අනාත්තන් නොදකින් ඔබතන් නොදොමකි. ඒක බලන්නෙම කේසා ලෝමා නකා දන්තා තචෝ වංශන් අහරෝ අට්ටි අට්ටි මිජ්ජන් කියලා නොදකින් නොපතන් නොදෝමකින් කීක ශරීරය ගැන ඉන්නේ. නිකමට හරි හිත ආවොත් ඇඟට රුස්සන්නේ. මුන්න විදියෙන්වත් ඉන්න බෑ. කාටවත් තේරෙන්නේ අපි දවසට කොච්චර චිත්තක්ෂණයට කොච්චර Tamanට වෛර කරනවද කියලා. ඒකයි අපිට එක්තැනක ඉඳගෙන ඉන්න බැරි. ඒකයි අපිට ඉඳගෙන ඉන්නකොට මේ ශරීරයේ සැපක් තේරෙන්නේ නැත්තේ. ඒකයි අපිට තේරෙන්නේ නැත්තේ මේ ඉඳගෙන ඉන්නකොට සම්බරව ඉඳගෙන ඉන්නකොට ඕක තමයි සැප කියන්නේ ඔයාලට මොකක්වත් නැහැ. අපි හිතනවා ඒක නෙවෙයි මම මේ ගන්න තියෙන වාහනේ තමයි සැප තියෙන්නේ. මට වෙන හම්බෙට තියෙන ප්‍රොමෝෂන් එක තමයි සැප තියෙන්නේ. ඒක මේ 10%ක් වෙන්න ඇති. ඒක මත තියෙන නිසා අපි කොච්චර ලුණු වතුර බොන්නා වගේ අඟුරු කැල්ලක් අල්ලගෙන පිච්චි පිච්චි අතින් අතට මාරු කරනවා වගේ කසානා රෝගියෙක් වගේ කහ කහ හිටියට මේ වර්තමාන මොහොතේ මේ ලෝකය කියන්නේ තමනුයි මේකෙන් තමයි මේ ලෝකේ මනින්නේ. ඒ නිසා මේ ලෝක සංඥා ලෝකමාන කියන එක බාහිරේ තියෙනක නෙවෙයි අභ්‍යන්තරයේ තියෙන එකක් කියන එක ආනන්ද සාංශේ කිට්ටියෙන් මතක් කරලා දෙනවා. ලෝකසාවසෝ ලෝක සංඤී ලෝකමානී අයං උච්චතාවසෝ අරියස්ස විනයේ ලෝකෝ. මේ සංඥා මාන්නේ තියෙන පිට නෙවෙයි. ඔබ මේ ලෝකෙට එනකොට එකක්වත් ගෙනල්ලා නැහැ. අම්මයි තාත්තයි තමයි ඔක ඔලුවට දාන්නේ. පුබ්බචාරය කියන්නේ ඒගොල්ලන්. පන්ති කාමරයේ තමයි අපිට සංඥා උගන්වන්නේ. මාන උගන්වන්නේ. ඊට පස්සේ දැන් ඔබ ඒ ඉගෙන ගත්ත ණයට ගත්ත දේවල් වලින් තමයි ඔය වැඩ කරන්නේ. ඔබට කියලා දීපු අම්මා අප්පා ඔක දන්නෙත් නැහැ. ඔබට පන්ති කාමරේ කියපු ගුරුවරයා ඔක දන්නෙත් නැහැ. උඹ මේ ගත්ත ටික අල්ලගෙන මනින්න හදනවා. හැබැයි මේ උඹට ආගන්තුක දෙයක්. මේ ඔය මාන්නේ නැතුව, ඔය සංඥාව නැතුව 100ක් ජීවත් වෙන්න පුළුවන්. ඒකට ලොකු ස්වාමීන් වහන්සේ අපිට කිව්වේ දන්න ක්‍රමයට අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගන්න ප්‍රවෘත්තිපත්ත ළඟටවත් අසලකටවත් නොගත යුතුයි. මේකෙන් තමයි අපිව විනාශ කරන්නේ. කිසිම ප්‍රවෘත්තියක් නැවුණ කියලා අපිට කිසිම බාධාවක් නැහැ මේ ජීවිතේ. ප්‍රවෘත්ති තිබුණා කියලා බාධාවකුත් නැහැ. නෝ කවුරුරි කියනවනම් අපි ප්‍රවෘත්ති නැතු ඉන්නකොට අපි සමාජ මට්ටමක නැහැ අපි පසුගාමී අපි කැලෑ වනචාරි පිරිසක් කියලා නැහැ. එහෙම වෙන්න ඕනේ මොකද ඒ අනම අවශ්‍ය නැහැ තොරතුරු. මොකද දෙනකොට මේ අරන්නේ ඉන්න බැරි මොකද නිවුස් නැති නිසා. තොරතුරු නැහැ. ගෙදර වුණා වෙලා තියෙනවද දන්නේ නැහැ. රටේ මොකද වෙලා දන්නේ නැති. හරියට ප්‍රශ්න සෙල්ෆෝන් පාවිච්චි කරලා හන්දාට ගිහලා කුටු කුටු කුටු ගානවා. දොරේ ලොක් කරලා ඇවිල්ලා තියනවාද? ඉබ්බා මාරු කරාද? පාස්වර්ඩ් එක වෙනස් කරලා හරසාව දීලා තියනවාද කියලා මේ හිටියට හැම වෙලාවෙම ඉන්නේ තොරතුරු වල. ඉතින් ඒක ලියලා කවුරුරට ඒක කියපු ගමන් ඔය ලෝක සංඤී ලෝකමානි වෙන්න බෑ කියලා මේ මනසෙත් එක්ක ගහ බැන ගන්නවා. මේ මේ මේ මේ පරිපාලනයේදී අපිට සිද්ධ වෙන දේවල් මේ. ඒ නිසා මේ ලෝක සංඤ්ඤී ලෝකමානී කියන එක ඇතුළත ප්‍රශ්නයක් කියන එක සාරිපුත්‍ර මේ කවුද ආනන්ද සාංශේ පොඩි ඉඟියක් කරලා ඊට පස්සේ කියනවා මොකද්ද මම මේකෙන් මේ ලෝක සංඤ්ඤී ලෝකමානී කිව්වේ කියන කෙනා චක්කුං ආවුසෝ ලෝක සංඤ්ඤී ලෝකමානී සෝතං ආවුසෝ ලෝක සංඤ්ඤී ලෝකමානී ගාහණං ආවුසෝ ලෝක සංඤ්ඤී ලෝකමානී ජීව ආවුසෝ ලෝක සංඤ්ඤී ලෝකමානී කායං ආවුසෝ ලෝක සංඤ්ඤී ලෝකමානී මනෝ ආවුසෝ ලෝක සංඤ්ඤී ලෝකමානී ලෝක සංඥා ලෝකමානී කියලා කියන්නේ මේ අපි සලායතන ඇර බාහිර නෙවෙයි. දැන් කතා කරන්නේ ලෝකේ. මේ තනි ක්‍රම ගෙනල්ලා පින්න ප්‍රශ්නේ ඇතුළතට ගෙනල්ලා මේ ඇහැ කියන එක දන්නේ නැතුව මේ සංඥාමාන කියන එක දන්නේ නැතුව ඒක අන්තද අනන්තද කියලා කොහොමද විනිශ්චය කරන්නේ? කන කියන එක දන්නේ නැතුව, ශබ්දේ කියන එක දන්නේ නැතුව, ඒකට තියෙන සංඥාමාන දෙක දන්නේ නැතුව අපි කොහොමද ලෝකේ අනන්තද අන්තද කියලා තීන්දුව කරන්නේ? නාසය, දිව, කය, මන ඉතින් මේ පහ පහ කියන එකෙන් අදහස් කරන මේක ප්‍රශ්න ඇතුලේ කියන එක විතරයි වෙන මොනවාක්වත් මහා ලොකු දෙයක් නැතුවම නෙවෙයි තේරුම් ගන්න තියෙන්නේ මෙච්චරයි. අපි යම් විදියකට අරයමට මෙහෙම කරා අරයමට ගැව්වා බැන්නා අක්කොච්චි මං අවදි මං අජිනි මං අහාසි මේ කියලා අපි කෑ ගැහුවට ඒ මිනිස්යාට ආත්මයක් තියලා තියෙන්නේ මගේ තකතිරුකමනේ. ගෑණියෙක් කෙනසක් පිරිමියෙක් කෙනස දෙමළ මිනිස්සෙක් කෙනස සිංහල මිනිස්සෙක් කාර්යමට රැව්වා රැවමට කැස්සා කියලා. ඒ මනුස්සයාට ආත්මය දුන්නාට පස්සේ Taman කැනහිලෙක් වෙනවනේ. මස්කුම්බෙල්ලෙක් වෙනවනේ. මේ දීපු ප්‍රමාණයට මේ Taman ඒ බාටපත් වෙන්නේ ඒ දීව එකත් බොරු නම් මේ Tamanගේ අව탁සිරුවත් බොරුන කියලා දැනගම එක සංඥාවක් බව තේරුම් ගන්න එපා. මේක මාන්නයක් බව තේරුම් ගන්න එපා. ඒක ලේසි නෑ. ඒක සරුවචනාංශ පවා ගම්බීර ධර්මයක් විදිහටත් දැන් අපි මෙතෙක් සාකච්ඡා කරපු ටිකත් ගැඹුරු දෙයක් විදිහටත් පසු කාලීන ආචාර්යවරුත් සෙසු බෞද්ධ බෞද්ධ සාබෞද්ධ ලෝකයක් පිළිගන්නවා. නමුත් අපි බස්සලා තියෙන්නේ මේ ලෝකය අන්තානන්ත මණ්ඩිසල ලෝකේ තේරුම් ගන්න ඕනේ. අරියස විනේ ලෝකය කියලා කියන්නේ ලෝක සංඤී ලෝකමානි. ලෝකයේ පිළිබඳව සංඥා තැබීම සහ තබූ සංඥානෝ ලෝකය අවබෝධ කිරීම. නැවත හඳුනා ගැනීම. මානිය කියලා කියන්නේ මේ මගේ ඇඟිල්ලෙන් අඟලෙන් මගේ වියතෙන් මගේ පරියණින් මගේ බඹෙන් අපි ලෝකෙමයිනවා. ඒ නිසා අපි සිවුරක් මහන්න ගියාම සංඝයාට අපි කියලා කියනවා පංචමුට්ටිකයක් ගන්නේ කියලා උසපැත්ත ගන්නකොට රියන් 5යි 4යි මිටි මිටි රියනයි දිගෑරලා රියනයි මිටි රියනයි. ඉතින් ඒකට කෙටි මිනිස්සෙක්ගේ කොටමන හාමුදුර කෙනෙක්ගේ සිවුර ගත්තොත් ඒක වඩු රියනෙන් රියන නෙවෙයි. එයාගේ රියන නිකන් දිග හාමුදුර කෙනෙක් ගත්තොත් දිග හාමුදුරන්ගේ රියන යන්නේ. ඒ නිසා රියන කියන එක වඩු වගේ රියන නම් අඟල් 18යි කියලා කියන නමුත් උස හාමුදුර කෙනෙක්ගේ අඟල් 18 මගේ 19ක් තියෙනවා. 19ටත් වැඩි මගේ රියන. කොට හාමුදුර කෙනෙක්ගේ 18ට අඩුයි. ඒ නිසා අපි කියනවා මේක රියන් හතරමාරයි කියලා ටේලර් කියනවා කොහෙද රියන් හතරමාර මේකේ අඟල් 18 හතරමාරක් නැහැ. එහෙම නැත්නම් කියනවා වහන්සේ බොරු කියන්නේ ওই ওই සිවුර මීටරෙදි ලොකු වෙන්න එපායි. කියනවා අපි රියනමයි ඉන්නේ වඩු අඟලෙන් නෙමෙයි Tamange රියන්නේ. පුද්ගලයන් පුද්ගලයට ලෝක වෙනස්. මයින මිම්ම වෙනස් නම් පුදුලෙන් පුදුලට වෙනස්. ඒ නිසා පුංචි කාලේ ලෝකෙ පුංචි අපේ. දඬු වෙලා දික් වෙලා අවුරුදු 40 වෙනකොට ලෝකෙ දික් වෙලා. ඒ ලෝකයක් ප්‍රශ්න. පුංචි කාලේ ලෝකේ පුංචි ප්‍රශ්න පුංචි. මැරෙන්න කිට්ට වෙනකොට අර ඔක්කොම ඔළුවේ තියාන මැරෙන්නේ. ඉතින් ඒකට අර එකතු කරගත්ත ගුණ කන්දල් සේරම අමතක කරන්න බෑනේ මොනවා වුණත්. ඉතින් අරගෙන මැරෙනවා. ඉතින් රෑ බුදියා ගන්න මිනිහා උදේ නැගිටින්නේ අර මතකයත් එක්ක වගේ මැරිච්ච එක ඊගාව ආත්මයක් ලබන්නේ. අර බුදියා ගන්නකොට ගේනකොට සංඥා මාන දෙක තමයි. ඉතින් මේ සංඥා මාන දෙක මේ අග්ගිවච්ඡ ගෝත්‍රය සූත්‍රයෙන් සඳහන් කරන පණිවිඩය අනුව තීරුම් අරගෙන මේ සංඥාමාන දෙක භාවනාවට කොහොමද සම්බන්ධ කරගන්නේ? මේ සම්බන්ධ කරනකොට සරුවච්චන් වහන්සේ මේ සාරාංශික කල්පලක්ෂය කරපු පරීක්ෂණයකට පස්සේනේ අපිට කළ හැක්කක් බවට පත් කරලා දීලා තියෙන්නේ. ඒකට ප්‍රතිපදාව කියලා කියන්නේ. අල්ලන්න බැරි විශාල ප්‍රශ්නයක්. ලෝකයක් බුදුහාමුදුරුවෝ අල්ලන්න පුළුවන් තරම් පටන් අරගෙන ඒක තේරුම් අරගෙන ඒක හරහා අනික් දේ තේරුම් ගැනීමට ඔය විශල විපස්සනා පාල කරන ඊට පස්සේ ණය විපස්සනාවේ නැත්නම් අනුමාන ඥාන වලින් අතාකාර පරිවිතක්යෙන් ලෝකේ අල්ලන්න හදනවා. ඉතින් ඒ නිසා සර්වචන්නාංශයේ භාවනාවට සම්බන්ධ සූත්‍ර වෙනකොට කියනවා මේ චක්කුණා උසෝ ලෝක සංඤී ලෝකමානී කියන එක ඇස් දෙක වැහිල්ලෙන් පොඩ්ඩකට නතර කරගන්න. ඇස් දෙක හැදියොත් මේ ලෝකෙ දිගටම මනිමින් පවතිනවා ඇහෙන්. මම ළඟ මම දුර මේක කළු මේක සුදු ඒක සංඥා ගන්නවා අපි ආ දැකපු දේ සුබයි අසුබයි සැපයි දුකයි ආදී වශයෙන් නිසා ඇත් දෙක අරගෙන ඉන්න හැම වෙලාවෙම නූපන්න අකුසල් කොච්චර අලුතෙන් උපදිනවද කියලා මොන්නම තාලකින්වත් පොත්ත බීමක්වත් කරන්න බෑ ඒ තරම් වේගයෙන්ම වැඩියෙන්ම කෙලෙස් උපදවන තැන තමයි ඇහැ ඇහැ තමයි ලොකුම සංවේදී උපකරණය ඇහැ නැතුනොත් ජීවිතේ නෑ වගේ දෙක වගේ අපි කියලා කියන ඕනේ වටන දෙක. නමුත් ඒක තමයි වැඩිම කෙලෙස් උපදවන්නේ. ඉතින් සර්වචන් ආංශයේ මේ කාරණික උපදේශي මත උන්වහන්සේ සඳහන් කරලා තියෙනවා කායි විවේකී ඇති කරගත්තට පස්සේ يعني ගිහිගේ අතහැරියට පස්සේ කියලා අපි සිංහලෙන් කියමුකෝ. චිත්ත විවේක ඇති කරන්න කල යුතු ප්‍රධානම දේ ආධුනිකයා ඇද්දික වහගන්න. ඇද්දික වහගත්තට පස්සේ අපිට ලෝක සංඤී ලෝකමානී නැහැ චක්කුන නිසා. කොච්චර අමාරුද බලන්න. ඇද්දික වහගත්තොත් මං කී දෙනකොට බය හිතෙනවාද? කී දෙනෙකුට අන්දමන්ද වෙනවද? මේ හීනෙන් බය වෙනවද? අපි රැහැ ඉන්නේ කොච්චර බයෙන්ද? ඔය ඇද්ද ගහුව කවුරු මට ගහයිද? ආවොත් මధుරේ කෙලවගන්නේ කොහමද? ඒ නිසා කිසි කෙනෙක් කැමති නැහැ. පට බාහිර පරිසරයේ බය නැත්නක මිස ඇත්ත එක වහගන්න. ඒ නිසා ඇස් දෙක වැහිමම විශාල අභිනිෂ්ක්‍මණයක් ගිහි ගිය අතහැරීමකට වැඩි පින් රාශියක් රැස් වෙන නූපන්න කුසල රාශියක් නොයිපද වීමේ තැන එනිස ඇත් දෙක වසාගෙන ජීවත් වෙන්න අමාරුයි. ඒක අපි තේරුම් අරගන්න ඕනේ. ඒ මොකද ඇහෙන් තමයි අපි මාන්න ගන්නෙ. මනින්නේ උඩට දයන්නේ පාතර දයන්නේ හරහට දකුණටද කියලා මැනීමෙන් තමයි මේ කරන්නේ නිසා භාවනා පරියන්කයට ගිහිලා ඇස් දෙක වහගෙන ඉන්න කාලය අපි මේ යටිහිත තේරුම් ගැනීම සඳහා යොදවපු කාලයක් කියලා හිතා ගන්න. සමහර යටිහිතට බයයි, ගුඩයි, গুপ্তයි ඒ නිසා ඇස් දෙක වහගත්ත ගමන් බයක් හිතෙනවා. පිටිපස්සෙන් ඇවිල්ලා පිස්තෝලයක් තිබ්බොත් මොකද කරන්නේ? ඒ කියන්නේ සාමාන්‍ය වෙලාවෙ ඉඳ ඇස් දෙක හතවද ඉස්සලා හැමුත් යන්න පුළුවන්. එක්කිනෙකුටවත් බෑ. ඒකයි පටිසල්ලාණේ කියන වචන බුදුහාම සඳහන් කරන්නේ ආරක්ෂක ස්ථානයේ රහස්‍ය ස්ථානයකට ගිහිල්ලා ඇස් දෙක හදාගන්න කියනවා. පටිසල්ලාණා වුට්ඨිතෝ. මේ භාවනා මධ්‍යස්ථානය කියන්නේ පටිසල්ලාණ ස්ථානය. මේ සංඤී මිනිසුන්ගෙන් මානී මිනිසුන්ගෙන් වෙන් වෙච්ච මේ වගේම පිස්සු ඉන්න තැන. මේක ඉන්න පිස්සුත් අනික් අයට ඊර්ෂ්‍යා කරනවා, ගෙන්දිරි ගන්නවා, කහිනවා, රවනවා, ඒව තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක උටත් පිස්සු මටත් පිස්සු. ඒ ටිකට භාවනා මධ්‍යස්ථාන. ඒ නිසා කිසියම් දවසක භාවනා මධ්‍යස්ථානට ආවට පස්සේ තව කෙනෙකුට නිමිති පෙන්වන්න යන්න එපා. තව කෙනෙකුට ඉඟි කරන්න යන්න එපා. ඒක දෙන ඉඟියක් බාර ගන්නත් එපා. අමාරුයි. ඒකේ අමාරුව තේන්නේ අධික වහනියට තියෙන ගතිය. මැද්දක වහකට මම අපි නිකන් සම්පූර්ණ කරකොල ඇතරියා වගේ අපිට කොච්චරද කියනවනම් ප්‍රകൃතිය සහ මේ සංකල්ප හීනයක්ද අවදියෙන්ද කියන එක අල්ලන්න බැරුව වෙනවා. ඒ තරමට මැද්දක වෙයිම අමාරුයි. ඒ නිසා මහායාන බුද්ධ ආගමේ භාවනා තනිකර කියන්නේ ඇත්තක අරගෙන කරන්න කියනවා. හැබැයි පිටිය පැත්තට හැරෙන්න කියනවා. මීටර එකමාරක් ඈතින් වාඩි වෙලා පිටිය දිහා බලන්න කියනවා. භාවනා ලෝකෙ මට අනන්ත හම්බෙලා තිනවා ඇද්දක වහන්න බෑ. එක්ක ඇද්දක ඉබේ ඇරෙනවා. කලබලයක් වෙච්ච ගමන් ඒ මනුස්සය දන්නේ නැහැ ඇත්ත කෑරනවා මොකද එහෙන් තමයි සංඥාව ගන්න එහෙන් තමයි මාන්නේ ගන්න මම ඇවදීෙන්ද හිටගෙනද ගෙන බඩු සැට් එක එහෙම තියනවාද නැත්නම් භාවනා කරනකොට කෑලි කෑලි නැති වෙනවනේ එතකොට ඒක අඩු වෙනකොට ටක් ගාලා ඇද්ද කරලා අත ගාලා බලනවා ඒ තරම්ම සංඥා මාන දෙක අපි ගලපන්නේ ඇයි කාන්තාරවල ජීවත් වෙනවා සත්තු ඇස් නැති සත්තු ගැඹුරු මුහුද ජීවත් වෙනවා ඇස් නැති සත්තු. ආන්නේ සත්තු දිහා බලනකොට පේනවා ඇස් ඇති සතා පරිණාමයෙන් කොච්චර ඉදිරියේද ඉන්නේ කියලා. මන්තර ඉන්න බෑ මොකද එන අවුව සැරවැරිකම නිසා ඇස් දෙක අරගෙන හිටියොත් මොලේ ඒ පැත්ත පිච්චෙනවා. ඒ නිසා ඒ සත්තු ඇස් දෙක ඇත්තෙම නැහැ. ඒ මිනිස්සු මේ සත්තු ඉන්නේ මේ වැලි ඇස්සේ ඉන්නේ ඇස් ඇත්තෙම නැහැ. අන්ධකාරයේ පොළේ මොහොතෙත් ඉන්නවා. එන්නේ එතකොට හිතා ගන්න පුළුවන් ඒ ඒ සත්තු කොච්චර පරිණාමය මුලද ඇහැරුණාට පස්සේ අපි කියන ක්ෂීරපායි උසස්ම සත්තු කියලා. ඉතින් අපිට ඇත් දෙක ඇස් දෙකෙන් අනේ ලස්සන රූප බලන්ට සම් කොන මොන තරම් වාසනාවක්ද? අපිට මේ black and white වෙනකොට color තියෙනවනම් කොච්චර වටිනවද? ඔය single වෙනකොට 3D තියෙනවනම් කොච්චර වටිනවද සජීවීව පෙන්වනනම් කොච්චර වටිනවද කියලා අපි ඒක දිනු කරන්න හදන දැඟලිල්ල මේ සංඥාසා මාන වැඩි කරන්න විද්‍යාව නව තාක්ෂණය යටිතල පහසුකම් අපි දිනු කරන ක්‍රමයක් එක්ක බලනකොට මේ බුදුරජාණන් වහන්සේ සහ ආනන්ද හැමතුරු අපිට පෙන්වන්න දීලා තිබුණු අරස්සාව කො අපි කොච්චරක් පරියන්කෙන් නැගිටපු ගමන් ගිහිල්ලා ඒ බුදුහමතුරු පැත්තක දාලා ආනන්ද හැමතුරු පැත්තක දාලා අර සංඥාමාන බදා ගන්න තියෙන දැඟලිල කවදාකවත් පුද්ගලිකව ගන්න එපා. ඒක අපි ඔක්කොගෙම සමානයි. මේ කිව්වට මේ කාටවත් කොනහන්න කියන කතාවක් නෙවෙයි. මේක හැමෝටම සමානයි. මේක ස්වභාවික වර්ණයක්. survival of the fittest. ලෝකේ ජීවත් වෙන්න අපි අනික් කෙනාට වැඩිය උඩින් ඉන්න ඕන නිසා තමයි සත්තුන්ට ඇත්ත එක උඩම තියලා තියෙන්නේ. තිරසනාගේ ඔළුව පල්ලෙහාට තියෙන්නේ. ඌට නැගිටලා බලන්න ඕනේ. රිලව්ට බාවිච්චාම බාට මේව නැගිටලා වටපිට බලන්න හැටි. ඒ තමයි නායකයාගේ හැටි. නායකයා උස්සලා තියෙන එකට. ඌ බලන්න ගහ උඩටම ගිහිල්ලා ඇහැ දාගෙන ඉන්නේ නැටි. ඉබ්බයි. පුත්තු බලන තැන් කට්ටිය බලන්න. ඒගොල්ලෝ හදලා තියෙනවා කණ්ණාඩි දෙකක්. බස් එකේ අත් දෙකක් වගේ විශාල ලෙන්ස් එකක් දාලා රෑටක් පේනවා. ඔගොල්ලෝ හිතනවාද මේ නිවන බලන්න ඔය හදන්නේ කියලා? චතුරාර්ය සත්‍ය බලන්න කියලා. <laughs> මම මේ පැවිදි වෙනවා කියන නම දැනගත්තට පස්සේ මගේ සුද්දා මට ගෙනල්ලා දුන්නා මැගසින් එකක් මේක බලපන් කියලා. ඒක තියෙන්නේ ඇත්තටම හෙළුවලි ගෑනුන්ගේ රූප. එක ආටිකල් එකක් තිබ්බා වෙන ගොගල්ස් දාච්චක් හදලා තිනවා ලෝකේ ලොකු කණ්ණාඩිය මේකේ රැයට පේනවා. මොකටද හදලා තියෙන්නේ යුද ඔත්තු බලන්න. එයා කියනවා උඹ ඔය කරන්න හදන පැවිද්ද හෝ ඔය මනස ඇතුළට බැලීම මෝඩ කඩක්. උඹ දක්ෂ මිනිස්සෙක් ගෑනු දිහා බලපන්. කසාදයක් බඳපන්. ඔය කාලේ ගත වෙනවා. මං උදව් කරන්න මං කන්නාඩි කොටම ගෙනත් දෙන්න. රැටත් බලන්න. කොච්චර ආදරේද කියලා බලන්න අපේ අම්මටවත් තිබුණ නැහැ මාදරේ. මම මේ මේ මම බැලත් මුළු සංග්‍රහම බැලුවා. ඒක පිළිබඳව අහන්න දෙන්නේ නැහැ. <laughs> ඒකකොට මගේ වයස අවුරුදු 20ක් විතර. ඒකල යනකොට ඇන්ලොප් එක පිටින් සුද්දාට දුන්න පොත් තුනම අතට සුද්දා හෙල්ලිලා හිටියා. මම මේ කාටවත් දෙන්න එපා. මොකද කැතයිනේ. <laughs> අපි දෙන්න අතර ඝන තුනවන්නේ මේක තියාගන්න. ඒක සුද්දාට තියන්න දැනකුත් නැහැ. මේක ගණ්ඩ විදියකුත් නැහැ. ඕන් අපේ යාළුවා අපිට දෙන දේ. අපේ අම්මලා තාත්තලාත් අපිට දෙන්නේ ඕකයි. ඔයගොල්ලොත් ඔයගොල්ලන්ගේ දරුවන්ට දෙන්නේ ඕකයි. ඒක ලියලා ඒ දරුවන්ට ලෝකයක් තේරෙයිද? එසේ ලෝකයේ තියෙන සංඥා මානසිකය කියන එක තේරෙයිද? එතකොට අපිට තේරෙනවානේ මේ භාවනා කරනකොට ඇස් දෙක වහන්න බැරි ඇයි කියලා. අනුන්ට දුක් දුන්නනම් බබෝ තමන්ට දුක එනවා. අනුන්ට දුක දුන්නනම් ලෝකේ සංඥාවක් ඇති කරන්න උත්සාහ කරා නම් මේක පුතේ ලෝකයේ හොඳම දැන තමයි පෘථුවිය. පෘථිවියේ ඉන්න සත්තුන්ගේ හොඳම සතා තමයි මිනිස්සයා. මිනිස්සන්ගේ හොඳම සතා තමයි බෞද්ධයා. බෞද්ධයන්ගේ හොඳම සතා තමයි උඹ සම්මාදිට්ඨිකයා. උඹ තමයි ලොක්කයි කියලා අපිට අන්දන ඇඳිල්ලේ. ගලවන්න ගිය දවසේ තමයි තේරෙන්නේ මුණ ඇඳිල්ලක් දාන්නලා තියෙන කියලා. මේ සංඥා මේවා. ඒක නිසා අපිට ඇස් දෙක වහන්න බෑ. ඇත් එක වැහිම පේන්නේ මෙයන් එලිමාස හිරකඳ උරක රැඳවියෙක් වෙන්න ගත්ත සොයන් කීමේ ස්වේච්ඡා තීන්දුවක් වගේ. කාටට කියන්න පුළුවන්ද? පොඩ ඇත් දෙක වහගෙන හිටපන් කියලා. මානවයිති වාස්කමක් නැහැ කාටවත් එහෙම කරන්න. අපිට පුළුවන් ඇත් දෙක පොට්ට කරන්න. ඒක වෙනම කතාවක්. තියෙන ඇත් දෙකක් වහන්න කියන්න බෑ. ඒක අපිට අපිට කියන්නත් බෑ. ඒ නිසා පරියන්කේ ඉනකොට කොච්චර බයක් නිකටම ඇත් දෙක ඇරිලා හොඳට භාවනා කරනකොට තමයි ඇත් දෙක ගහන්න ගන්නවා සට සට සට කාලේ. එහෙම නැත්නම් ගැස්ටිච්ච ගමන් ඇත් දෙක ඇරෙනවා. ඇරිච්ච ගමන් අපි ආය සංඥා විස්තර වෙනවා. මාන්නේ ස්ථිර වෙනවා. ස්ථිර වුණාට පස්සේ අපිට හුස්මක් ගන්න පුළුවන්. එතකම් බය ඉන්නේ. කිෂ්ණමූර්ති සමා කියනවා උදේ නැගිටපු ගමන් මොකද වෙන්නේ කියලා පොඩ්ඩක් බලන්න අපි ලෝක සංඥාව සහ ලෝකමානිය නැවත ස්ථාපිත කරගන්න හැටි දවසේ වැඩ පටන් ගන්න ඉස්සෙල්ලා. එහෙම නැතුව හදිසියවත් ඇස් දෙක අරනකොට අපි හිටියේ ස්පිරිතාලයක නම් මොකක්ද අහන පළවෙනි ප්‍රශ්නේ? මේ මං කොහෙද ඉන්නේ? මොකද ඇක්සිඩන්ට් වෙලා ක්ලාන්ත වෙලා ස්පිරිතාලෙ ගෙනියලා. එතකොට ඒක ව්‍යසනයක්. අර පුරුදු ඇඳේම පුරුදු අපායෙම පුරුදු සංඥා ටිකයික පුරුදු මහානෙත් එක ඇහැරුණා නම් අනේ යන්තම් ඇති ඕන දෙයක් දවස කරගෙන යන්න පුළුවන්. ඒ ඒ ඒ පුරුදු කක්ක ටික දාගන්න නැතුව දවස ආරම්භ කරන්නවත් බෑ. ඉතින් ඒ ඇස් දෙක අරිනවා වහනවා ඇස් දෙක වහන හැම තැනක් දිහා බලන්න අපි කොච්චර ආරක්ෂක සංවිධානය දාගෙනද ඇස් දෙක වහන්නේ කියලා. අරණ්‍යගත වෙන්න ඕන, රුක්ක මුලගත වෙන්න, ශූන්‍යකාරගත වෙන්න ඕන. ඒකල තිබර වෙලා අපිට අරසාවක් ලැබෙන්න ඕනේ ආයතනේ බය වෙන්න එපා ඒක වහගන්න. අපි security දාලා තියෙන්නේ. සෙල්ෆෝන් එක අරස කරලා තියෙන්නේ, බැංකු පොතත් අරස කරලා තියෙන්නේ, පර්ස් එකත් අරස කරලා තියෙන්නේ, පාත්‍රෙත් අරස කරලා තියෙන්නේ. ඔය ඇද්දක වහගත්තට කමන්නේ කියලා විශ්වාසයේ ගහනද ආයතනයක් වශයෙන් දඟල නැගලිල්ලයි පරියංගයට ගිහිල්ලා Taman ස්විච් ආවෙන් ඇද්දක වහගන්න එකයි පොඩ්ඩක් හිතන්න. සලායතනේ එක ආයතනයක් නිවන් දැක්කයි කියලා හිතන්න. ඒකට අමාරුව අවදිලා ඉන්න කොච්චර වෙලාවක ඇද්දක අරගෙන තියෙන ආසාවද කියලා කියන්නේ ඒකෙමුත් නූපන්න කුසල් ලැබිදව ගන්න සංඥා මාන ඇති කරන හැටි බලන්න. ඊට පස්සේ සර්වචනාසේ දන්නවා චක්කුං සෝත ගාන ජීව කාය මන කියන එක පෙළගස්සලා තියෙන්නේ. වැඩියම කෙලසෙන්නේ චක්කුවේ. ඊට පස්සේ සෝතේ. ඇත්තක වහපු ගමන් කන් දෙකේ සංඥා වැඩි වෙනවා. අන්ත කට්ටිය බලන්නේ ඒගොල්ලන්ට ළඟට එනකොට එන තාලේ කීයක කවුද ඉන්නේ කියලා. ඒ තරම්ම කණෙන් තමයි යන්නේ. අලියගේ අස් දෙක පුංචි කණෙන් තමයි අලියා සෙල්ලම් කරන්නේ. ඒ තිරසන් සත්තුන්ගේ ඇස් දෙක පහත තියෙන ගොඩක් ඒ නිසා කන් දෙක ඉස්සිලා තියෙනවා. ඇස් දෙක මේ හරහට ඔළුව ගිය ගමන් මේ තිරසන කියන්නේ තිරච්ඡාන කියලා හරස් ඔළුව හරස් බීවට පස්සේ මිනිසුන්වත් එමෙනේ අතරගාතෙන් යන්නේ. ඉතින් වයිෆ් කෙලින් ඉනවා මොනසු අපුනිස අබිම. ඒ දෙවිට හරි ඒක පවුලේ ගෘහමූලිකයා කවුද කියලා දාන්න. එලා වෙන්නේ. එතකොට කන් දෙකට මොකද වෙන්නේ බලන්න. කන් දෙක නැගිටිනවා. ඒ නිසා සරුවචන කියනවා නිස්සද්ද තැනකට යන්න. හොයන්න බෑ. ඕන තැනකට ගියොත් සද්ද තියෙනවා. නිසා කාට හරි පුළුවන් නම් ආර්ය විනය ගැන සලකලා සංඥාමාන ගැන සලකලා සද්ද නොකර ඉන්න කාට හරි කතා නොකර ඉන්න කොච්චර අමාරුද බලන්න කොච්චර බයද බලන්න අපේ ප්‍රශ්න කාපු ගමන් කාට හරි ගිහලා කතා කරන්න එපායි කවුන්සලින් යනවා අර ළඟට ගිහලා ප්‍රශ්න විසඳනවා. එනිසා හිල තියලා කට තියලා මේ මේ මේ පාදිලිතුමාට හරි කියනවා. පවුසමා කරගන්න. යහදිලි යදිනෝ. අනේ දෙයියනේ මේ මේ පූජා වට්ටිය තියාගෙන අනේ මගේ මේ yaadinnaව අහලා අනේ මට ශාන්තියක් ලබලා දෙන්න කියලා තිරින් යහපැතින දෙයියන්ට යදිනවා. සෙල්ෆෝන් අරගන්න. SMS අරිනවා. පුදුමාකාර ක්‍රමයකට අපි මේ කතාවෙන් බය වෙනවා. ඒ නිසා සර්වඥයන් සඳහන් කර දෙන ශබ්දයට අහුම්කම් දෙන්න එපා. ඒක ශබ්ද නැත්තනකට යන්නේ ඒකල කතා කරන්න එපයි කියන එක මේ විනයක ගත්තොත් සීලයක ගත්තොත් කොච්චර සියුම් දෙයක්ද කියලා බලන්න ඕනම තැනක මිනිස්සේ නිස්සද්ද නම් ඒ මිනිස්සේ ශිෂ්ටාචාරකම් වෙන්නේ. උන්සම් ශබ්ද මොකුත් කරන්නේ. ඉතින් කටුකුරුන් දිසාවන්ති කියනවා ඒ අනුව බලනකොට ගස්කොලන් කොච්චර නිවන් දැකලා දෙන්නේ ඇහැ නැහැ කන නැහැ. ඒ වුණාට මිනිස්සු කරන්න ඕන ඔක්කොම ටික කරනවා. ජාතිය බෝ කරනවා පරිවර්ත මේ පරිව පරිසරය අනුවර්තනය වෙනවා මල් පිපෙනවා ඍතු ගුණය දන්නවා රස ආහාර දන්නවා ඍතු ගුණය දන්නවා පෘථිවි රසය දන්නවා ඔක්කොම දන්නවා කන් දෙකයි අත් දෙකයි නැහැ ඒ නිසා යම් කිසි කෙනෙකුට ඇස් දෙකයි කන් දෙකයි තිබිලව අරසා කරන එකයි ඇස් දෙකයි කන් දෙකයි නැති එකයි වෙන කල්පනා කරන එකට තමයි අපිව දර්ශනීය කියලා කියන්නේ. බුද්ධ ඥානසේ ලෝකෙට පහලා තියෙන ඇස් ලබන්න පින් කරපන් කන් ලබන්න පින් කරපන් ඒකල අන්ධෙක් වාගේ බීරෙක් වාගේ හිටපන් ඒක තමයි බෞද්ධ බුද්ධ පුත්‍රය කියලා කියන්නේ. ඒක පටවන්න ගියොත් බරපතලම දඬුවමක් වෙනවා. නැසෙ හිර දඬුවමක් දැන් මිනිමරුවට කරන්නේ අන්ධ කරුවර කාමරයකට දාන්න. කිසිම හිරකාරයෙකුට එයාට කතා කරන්න දෙන්නේ නැහැ. භක්ම දඬුවම. ඉවරයි දවස් හත යනකොට ආය මරන්න දෙයක් නැහැ නිකන් වැලි ගෝණියක් වගේ ඇතගෙන යන්න ඕනේ. මැරිලා. අපි ඔක්කොම දෙල්ලන් තියෙන්නේ අන්ධහැරේ පෑමෙන් සහ විලිහිලි පෑමෙන්. ඉතින් ඒකට ඇහි කනයි නැත්තම් ශබ්ද තරංග වැඩ කරේ නැත්තම් ආලෝක තරංග වැඩ කරේ නැත්තම් ජීවත් වෙලා වැඩ නැහැ. ඒ තරමටම මේ ශබ්ද සංඥා සද්දමාන කාචය කරනවා. ඇහිමාන, කනේමාන, ඊට පස්සේ නාසය. ගන්ධ සුවඳ. ඊව කියලා කත්තේ සත්තු වැඩ කරන්නේ ගොඩාක් ඊවට වැඩ කරන්නේ. ඒ ඊවෙන් තමයි සම්පූර්ණ කාම ලෝකේ තන්නේ කරම බල්ලන්ගේ හැම වැඩ කරන්නේ තන්නේ කර ඒ රසායනික ඊව වෙන මොකක්වත් නැහැ. මනුෂ්‍යකෙත් ඒක තියෙනවා. ඇහැ ඇහැ කන නැති වෙච්ච ගමන් ඊවට වැඩ කරන්න පටන් ගන්නවා. නාසය වැඩ කරන්න පටන් ගන්නවා. ඒක ඉස්සරහම තියෙන සතාගේ අලියගේ තව දික් වෙලා තියෙන හොම්බ. බල්ලගෙත් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. කරපු ගමන් ඌට මොනවාක්වත් ඕනේ නැහැ. පොලිස් කාර්යයත් යන්නේ බල්ලා ඉස්සරහින් තියන්නේ. ඉන්න ගණන් ඔය බල්ලෙක් දන්නවද? දවසට කොච්චරක බිලක් වටනවා කියලා හිතනවාද ඒක බල්ලෙක් නඩත්තු කරන්නේ? සෙල්ලම් නෙවෙයි. ඒ උගේ තියෙන වටනකම. ඒ මොකද ඉව ඒක අපි ගඳ සුවඳ නැති වාතාශ්‍රයක් ලබනවායි කියලා කියන්නේ පෙරපිටක්. අද පුළුවන් ද බලන්න නගරයකට ගිහිල්ලා පිරිසිදු අපිරිසුදු වාතේ නැති වෙන එකක් ගන්න පුළුවන් එක. පලාතක හිතන්න බෑ. මේ විජන වාතය කියලා එකක් බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා ජන වාතය කියන එකේ අනිත් පැත්ත. ජන වාතය කියලා කියන්නේ හඩු ගඳට. අහලා තියෙනවද? මේ නාන්න නැති මිනිසුත් එක්ක ඉන්නකොට හඩු ගඳ කියලා එකක් තියෙන. ඒකට කියන්නේ ජන වාතය. විජන වාතය කියන්නේ මේ ගස් කොළන් වලින් එන හුලඟ. මේ ඉන්නකොට කැලේ ඉන්නකොට රිලා ගඳ තේරෙයි. රිලවුන් එක ඉන්නකොට රිලවුන්ගේ ගඳක් තියෙනවා. ඒත් විජන වාතය ඒක. ඒක හරි වටිනවා. බුදුහාමර දේශනා කරලා තියෙනවා මෙවැනි විජන වාතය ඇති තැනකට පස්සාරවලා නගරයට යනවනම් යම් කෙනෙක් චීවර පිටිපත සේනාසන ගිලම්පස බලාගෙන ඒ අමනයා කරන අමනකම අර අච්චර විජන වාතය සහිත පරිසරයට පස්සාරවණේගේ මේ මේ දඬුවම එතනම ලැබෙනවා ගියේ ගමන් පිරිසුදු වාතය නැහැ පිරිසුදු ජලය නැහැ දකින්න තියෙන ඔක්කොම අංජබජල් ආයේ එනකොට පිස්සු මම ওই මාස දෙක ඇවිදලා එනකොට මන සාප කරත හැකි තොපිටත් එදේම වේවා කියලා. ගියේ කික්කත් එන්නේ නැහැ නේ ආපහු. ගියේ කෙනෙක්වත් ආපහු තමන්ගේ ස්ථානෙ නැහැ. ගියේ ගියේ තැන් වල නතර වෙනවා. එන්න බෑ. හිත හදාන ගියේ නැත්තම් යන්න ඉස්සෙල්ලා මම යන්නේ මෙන්න මෙහෙම තැනකට කියලා. අපව එන්න බෑ ওই තියෙන මොකේ කරි පටලවෙනවා. ඉතින් මට කියනවා යන්න එපා කියලා මම නොයා ඉන්නෙත් නෑ. මම යනවා. මම ගිය වෙලාවේ ඉඳලා මම දන්නවා මට මෙතන මට කැලයක් තියෙනවා. මං ආවට මාව එලවන එකක් නෑ. මේ විජන වාතය මෙතන තියෙනවා කියලා. මම යන යන හැම තැනදීම කියනවා අනේ උඹලා දෙන ඔන්න මොන සැපටත් වැඩිය මේ මේ මේ හුල පිසුදු වාතය තියෙනවා කියලා. ඉතින් ඒකවත් අපිට ඉඳගෙන ඉන්නකොට තේරෙන්නේ නෑනේ. අපිට ඕන කරන සුවඳක් ඕන. ගඳක් ඕන. මේ විජන වාතය. එතකොට නාසය ක්‍රියාකාරකම් නැද. එතන නාසයේ තියෙන ලෝක සංඤී ලෝකමානී නතර වෙනවා. කටෙන් කතා කරන්න ත්‍රිපයි කියලා හොඳ හපන්න. එතකොට දිවේ ලෝක සංඤී ලෝකමානී නතරලා කයෙහි ලෝක සංඥාව සහ ලෝකමානී ඇති කරගන්නයි කියන්නේ. එතකොට අපි අර ආයතන 6න් 4ක් ස්විච් ආවේ නැතක. ඊට පස්සේ මනස ඒක නැත කරන්න බෑ. නැත කරන්න උත්සාහ කරලා උත්සාහ කරලා ගන්න කරන්න බෑ. එනිසා ඒක කරනවා ඒක කයට විතරක් දාන. මේකට කියනවා කායේ කායානුපස්සී විහෙති. කයේ කායානුව බලන සුළු ජීවත් වෙන්න. රූප බලන්න, සද්දාහන්න, ගන්ධ රස පහසට එපා. පහස තියාගන්න. ඒ පහසට හිත ගත්තයි කියන්නේ. ඒ කියන්නේ යම් වෙලාවක කාට හරි පුළුවන් නම් මම ඉඳගෙන ඉන්න බව දැනගන්න. එයා මුළු බාහිර ලෝකයේ සම්බන්ධ නිවන් දැකලා ඉවරයි. දැන් තියෙනවා නම් දුකක්. දැන් තියෙනවා ආબોධ කරන දෙයක් තියෙනවා නම් කය හා සීමා වෙච්ච කොටසක් විතරයි කියලා පොට්ටපාද සූත්‍රයේ සර්වත්‍යයන් සඳහන් කරලා තියෙනවා චූල ශුන්්‍යත සූත්‍රයේ සඳහන් ඒක කරදරයක් තමයි. නමුත් ඒ කරදරේ දරන්න පුළුවන්. ලෝකයක් කරදර නැති බවට සංඥාවක් තමයි කයෙන් එන කරදර ටික. තකය දඟලුවත්, නලියවුවත්, කැහැව්වත්, කුඹි දිව්වත්, ඉදිකට දුවනා වගේ දැක්කත්, වැස්තර තෙමෙනා වගේ දැක්කත්, කුඹි තුනලගේ ඒ කරදර ටික සන්තෝෂ වෙන්න කියනවා. මේක තියෙන තාක් අලෝක සංජී ලෝකමානී බාහිරේ නෑ දැයි. මෙන්න මේක දන්නේ නැතිකම හැම කමටහන් සුද්ධ කරන හැම වார்த்தාවකම ලියලා තියෙනවා ඇඟ කහනවායි කියලා චෝදනා කරනවා ඇඟට බර දන්නවායි කියලා චෝදනා කරනවා රස්සිය දන්නවායි කියලා චෝදනා කරනවා සීතල දන්නවායි කියලා චෝදනා කරනවා ඉතින් මම ප්‍රශ්නයක් අහනවා මේ සීතල දැන්නේ සතිය තියෙන නිසාද නැත්නම් සතියට කරදරයකටද කියලා ඉතින් ඒකට ඔලුව ගහලා කියනවා සතිය නම් තියෙනවා තමයි ඉතින් හොඳද නරකද ඒක තමයි මම ඔබ අන්තයෙන් අහන්නේ කියලා අර කොච්චර අමාරුද මේ ලෝකයෙන් අයින් වෙලා කයට හිත ආවට පස්සේ මේකෙන් දරතයක් එනක පරිලාහයක් එනවා. අන්නේ දරතේ සහ පරිලාහය බුදුජානසික වචනෙන් කියනවනම් ප්‍රමෝදයක් කරගන්න පුළුවන් නම් ප්‍රීතියක් කරගන්න පුළුවන් නම් සති සම්පජඤ්ඤය කරගන්න පුළුවන් නම් සුඛය කරගන්න පුළුවන් නම් පස්සද්ධිය කරගන්න පුළුවන් නම් උට නිවන් තමයි කියන. ඒ තමයි මොනවද? මේ කයෙන් ඒ වෙලාවට එන දරතේ ඒ වෙලාවට එන පීඩාව මොකක් හරි හොඳටම 100%ක් දන්නවනම් හොඳටම ෂුවර් නේ ලෝකේ නෙවෙයි හිත තියෙන්නේ කියලා අතීතේ නෙවෙයි තියෙන්නේ කියලා අනාගතේ නෙවෙයි තියෙන්නේ කියලා වෙන කෙනෙක් ගාව නෙවෙයි කියලා වෙන තැනක නෙවෙයි කියලා මොකද මේ තරම් මේක අපිට පීලි ගන්නවනේ ඒක සතුටෙන් ප්‍රකාශ කරන මනුස්සයර කියනවා භාවනා ඉදිරිය බලන කෙනා යෝනිසෝ මනසිකාරය සම්මා දිට්ඨිය ඇයි මට මෙච්චර මං දාන දීපේ කරනාට මේ මං එයා කන්ඩිෂන් පූජා කරපේ කරනාට මට රත් වෙන්නේ මොකද කියලා අහනවනේ මම අයිස් කුට්ටි ගණන් පූජා කරලා තියෙනවා මේ චීදිත් මට දාඩි දානවා මට රස්නිය තේරෙනවා ධර්ම සාකච්ඡාවලදී මේවා කතා කරනකොට අපිට තේරෙනවා අපි මේ නිවන කියලා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ මේ ලෝක සංඤ්ඤ ලෝකමානී අයින් කරන එක නෙවෙයි අපි මොකද්දෝ නිවන කියලා සංඥාවක් ඔළුවේ තියාගෙන ඉන්න හදනවා නිවන කියන මාන්නයක් ඔළුවේ තියාගෙන ඉන්නවා ඒ මතිවට අනුන්ට දෙන්නත් හදනවා ඒක මේ මේ පච සංඥා මේ පච මානී අමු දරුවන්ට, දුවා දරුවන්ට, යාළුවන්ට, මිත්‍රයන්ට දෙන්න අනෝ දෙන්න හදන හැම කෙනෙක්ම සංඥාවක මානක පැකිලයි. බුදුජානකටම කිසිම උනන්දුවක් කායක් තිබුණේ නැහැ කාටවත් කියලා. බුදුන්සේ බුදුනට පස්සේ කිව්ව මේක නොදී නිකන් ඉන්න එක ලේසියි. කිසිම කෙනෙක් බාර ගන්න කැමති නැහැ හැම කෙනාටම ඕනේ අනුන්ට මාන්නේ දීලා තමයි මාන්නකාර වෙන්නේ අනුන්ට සංඥාවක් දීලා මම සංඥාවෙන් කැපී හිටින්න ඉතින් යම් කෙනෙකුට පුළුවන් නම් නෑ මේක සංඥාව දෙන්න ප්‍රශ්න නැහැ කියලා කියන අපි මේ දෙන්නම එකතුලා සංඥා නැති කරන්න උත්සාහ කරමු. අඩු ගානේ මාන්නේ තියෙන මැරදි දෘශ්‍ය තේරුම් ගන්න උත්සාහ කරමු කියලා. ඒක මූලධර්ම වශයෙන් ඔක්කොම පිළිගන්න. මම දන්නවා ඒක පැහැදිලිව. ඔක්කරන ක්‍රියාවලියෙන් පේනවා හැම වෙලාවෙම සංඥාපනේ පුම්බනවා. මානපනේ පුම්බනවා. එහෙම නැත්නම් අඳුරේ. හැම ක්‍රියාවකම ඒ නිසා තමයි ක්‍රියාවක් කරන්න යම් කිසි කෙනෙක් යම් හේයකින් චේතනාවක් ප්‍රාර්ථනාවක් සංස්කාරයක් පණිදියක් ඇති කරානම් ඒ සියලු චේතනා පත්තනා පණිදි සංකාර සියල්ලම තණ්හාමාන දිට්ඨි වලින් ඇවිල්ලා තියෙනවා. අපි මේ ලෝකේ භාවනා කරනත් අපි යම් යම් ක්‍රියා කරනවා. ඇද්දක වහන්න ක්‍රියාත් වෙන්න eBay. කන් දෙක වහන්න ක්‍රියාත්මක වෙන්න eBay. නාසයකයි. ඒ වගේම බුදුහාර කියපු නිසා අපි ප්‍රතිපදාවෙන් යනවා. ඊට පස්සේ මේ ඉන්නකොට අපිට කීයක් දේවල් කල්පනා කරලා ඥාති ඉන්න කියන්නේ හිතනවා හෙට මේක ගන්න හැටි හිතනවා. මේ හැම එකකටම බුදුරජාණන් සඳහන් කරලා තියෙනවා යාච චේතනා යාච පත්තනා යෝච පණිදී යා සංඛාරා අපි අදහස කියන්නේ මොටිවේට් වෙනවා කියලා කියනවා ඒ හැම එකක්ම ප්‍රාර්ථනා පණිදී සංස්කාර චේතනා හැම එකක්ම සුද්ධ ලයිස්තුකට බුදුහාමුදුරුවෝ දානවා ආනන්දහම සුත් ඒක මේ මේ සූත්‍රය දාලා තිනවා අනිත්‍යය අකන්තය කියන්නේ නිෂ්ඨසෝයක් ඇති කරලා දෙන්නේ කාන්තියක් ඇති කරලා දෙන්නේ හිත අවුස්සනම අමනාපාය දුක්ඛාය සංවත්තති. ඔය තමයි සබ්බේ සංඛාරා දුක්ඛා කියලා කියන්නේ ඔකට. පරියන්කේට ගියාට පස්සේ වෙට කීයක් චේතනා පහළ වෙනවා. කීයක් ප්‍රාර්ථනා පහළ වෙනවා. කීයක්. මේ හැම එකක්ම මේ සංඥා සාමාන දිගේ පහළ වෙන්නේ. පහළ වෙන හැම වෙලාවකම උපේන ලද වර්තමාන චිත්තක්ෂණේ නැති වෙලා යනවා. ඒ නිසා ඒක නා දන්නවනම් දානෝලි ලොකුම දානේ තමයි ප්‍රාර්ථනා ඇති කරන්න එපා. චේතනා දීලා දාන්න. වණිදි කියලා කියන්නේ අනාගත සැලසුම් తాවකාලිකව නතර කරන්න. සංස්කාර හිතන්න එපා. සංස්කාර කියලා හිතාමතා කරන දේවල් එපා. කියන දේවල් ප්‍රශ්න නැහැ. මේ දානේ නැත්නම් මේකට කියනවා ශික්ෂාව කියලා. ඒ කියන්නේ මේක සංස්කාරවල ගැඹුරුමදී සංඛාර සමතය කියලා මේකට කියනවා. පස්සද්දි කියලා කියනවා. අලුතෙන් දේවල් කල්පනා නොකර වෙන දෙයකට වෙන්න දෙනකොට අර ගත්ත කයෙහි කයානුව බලන දේ හිතාමතා හුස්ම ගන්නවත් එපා හිතාමතා කයිරිය වෙනස් කරන්නත් එපා හුස්ම හයියෙන් ගත්තා තෙමිට ගණුණත් ප්‍රශ්න කරන්නත් එපා තමන්ගේ චේතනායතරෝ කය දැඟලුවත් ගැසුණත් ඉතනක් කරගන්න නැතුව මේක දිහා බලාන හිටියොත් තේරෙවි තමන්ට චේතනා නැතුව පණිජ නැතුව ප්‍රාර්ථනා නැතුව සංස්කාර නැතුව මේක පවතිනවා කොයියම මොහොතක හරි කවුරු හරි දැනගත්තොත් මැරෙන්න ඉස්සරලා මේ චේතනා, පණිදි, ප්‍රාර්ථනා මේ සංස්කාර නැතුව මේක පවතින හැටි ඒක තමයි ජීවත් වෙනවා කියන්නේ. ඒ කියන භවය කිය. ඉන් එපිට ඒ මතුමත් තියෙන ඕනම දෙයක් ඒක කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර බාටපත් වෙනවා. සබ්බේ සංකාරා දුක්ඛ. ඒ නිසා අපි උත්සාහය වෙන්න තියෙන්නේ මේ මානසහ සංඥා නැති කිරීමට මේක අන්තද නැත්තද කියලා බලන්න ඉස්සරලා මේකට නිකන් යන්න අරින්න. පද්ධතියට නිකන් දුවන්න අරින්න. ඒ උගෝතෙනෙක් මෙතෙන්දි ප්‍රශ්නයක් අහනවා ස්වාමීන් වහන්සේ දෙක වහගෙන නිස්සද්ද තැනට ගිහිලා අපි යම් හේකින් හිතපු ආනාපානේ සංසිඳලා මෙතෙන්ට ආවයි කියලා මොනවාක්වත් නැව ඉන්නවයි කියලා. ඕක කොහොමද නසක්මනේදී කරන්නේ? අද්ද ගැරලානේ. චේතන හිත ක්‍රියාත්මක වෙනවනේ. ඒතකොට කොහෙද ඕකට සමාන්තර ගතිය සක්මනේදී කියලා? සාධාරණ ප්‍රශ්නේ. නමුත් කවදා හරි වෙයි සක්මන කිසියම් මෙහෙවීමකින් තොරව සක්මන අනායාසයෙන් වෙන තැනකට යයි. අන්න එතකොට අර පර්යංකයේ තියෙන සාන්තිය ඉන්න පටන් ගන්නවා. එදින්දා තමන්ගේ පුරුදු තැනක වැඩපොළ කරගෙන යනකොට වැඩේ යනවා. පාත්‍රේ තමන් හොදනව ඇත්ත. තමන් දත්මදිනව ඇත්ත. ඒක ඉබේ සිද්ධ වෙනවා. එතකොට නෑ. ආන් මේ වගේ සංසිද්ධි ගත්තාම මේ පරියන්කේ තියෙන දේ සක්මණේ සක්මණේ එදිනදා ජීවිතේ ගත හැකි අරගෙන ඒක යම් චිත්තක්ෂණ අපිට අහුවෙනවා අනිත්‍යය අකන්තය අහිතය අමනාපය දුක්ඛය නොවන නිෂ්ඨ කියන්නේ මේ සුබ පැවැත්ම පවතිනවා. ආන්නේ වෙලාවේදී අපිට කියන්න පුළුවන් මේ කියන එක නම් මේ ලෝකේ ස්වභාවයේ මේකට අන්තයක් තියෙනවද අන්තයක් නැද්ද? ප්‍රශ්නේ අහන්න ඉඩක් එන්නේ නැහැ. ඒ තත්ත්වයට එනකොට අපි අර කතා නොකරපු මනෝවිඤ්ඤාණයත් පුළුවන් තරම් ප්‍රපංච කිරීම නතර වෙනවා. කතන්දර ගෙතිල්ල නතර වෙනවා. චෝදනා කිරීම නතර වෙනවා. යමක් ඉල්ලන ගතිය. මට මේක දෙන්න කියලා අයිතිවාසිකම් කතා කරන ගතිය නතර වෙනවා. මොකද හේතුව එයාට එහෙන් කනෙන් දිවෙන් ආශයෙන් කනෙන් සාක්ෂි ලැබෙන්නේ නැහැ. එතකොට ඒ වෙන තත්ත්වෙදී අහන්න පුළුවන් දැන් ওই ප්‍රශ්නේ තියනවාද කියලා. මේ දැන් ඔය කරන ලෝකේ ලෝකමානී ලෝකසඤ්ඤී අනුව ගියේ මං ලෝකමානී ලෝකසඤ්ඤී තියෙනවා හැබැයි ඔක්කොම හිබේ වෙන දේවල් කරන දේවල් නෑ මේකේ අන්තද අනන්තද කියලා ප්‍රශ්නයක් එන්නෙත් නෑ ප්‍රශ්නයක් අහන්න ගිය ගමන් වර්තමාන මොහොතෙන් හිත කැඩෙනවා ප්‍රශ්න ඇහිමම හිත කස්සලා දා ඉතින් බුදුජානසෙ එතෙන්ට ගෙනියන්න ඕනේ නිසා කියනෝ නෑ අන්තයි කියලා මං කියන්නෙත් නෑ අනන්තයි කියලා කියන්නෙත් නෑ. ඒකට වච්චකොත් අහන දැන් ඔබවහන්සේට අන්තද කියලා අහපමන් නෑ කියලා. අනන්තද කියලා අහපමන් නෑ. මොකද්ද ඔබවහන්සේ උඩ කියන්නේ කියලා. ඔබවහන්සේ මොකද්ද මතේ කිය. මම අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒ කොටස අපේ සූත්‍ර දේශනා ඉදිරියට යනකොට වරින් වර අනිය මාර්ථයක සාකච්ඡා වෙන්න පුළුවන්. සූත්‍රය හැමාර වෙන්න ඉස්සෙල්ලා අපිට ඍජුව සාකච්ඡා කරන්න වෙනවා. ඒෂා කල්පනා කරන්න භාවනා කරන පරියන්කේ සක්මනේ ඉදින්දා වැඩවල මේ කරන යන වැඩේ තියේදී අපිට විවිධ අදහස් ඒවට චේතනා පනිදි පත්තන සංකාර කියලා බුදුහාමුදුරු සාකච්ඡා කරනවා. ඒන හැම වෙලාවෙම දැනගන්න මේ හැම එකකින්ම කරන්නේ නැති වෙච්ච සංඥාව තහවුරු කරන්න හදනවා නැති වෙච්ච මාන්නේ ආය තහවුරු කරන්න හදනවා. ඒක වසංගන්න බෑ භාවනා නොකරන එක නරත් තේරෙනවා මේ කේල් ගහ ගන්නද ගුණා යන්නේ පොල් ගහ ගන්නද කියලා. ඒක මේ ඊර්ෂ්‍යාවක් ක්‍රෝධයක් මානයක් නෙවෙයි. අපේ හිතම තමයි අනුන්ට තියෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් අහිංසක වෙන්න. අහිංසක මිනිහා දැන්ටත් ඉන්නේ නිවනේ. ඔලොමල වෙන්න එපා. පොතේ දැනුමෙන් ඔලොමල වෙනවා. චින්තාමය ඥාණයෙන් ඔලොමල වෙනවා. භාවනා ඥාණයෙන් අහිංසක වෙනවා. අන්නේ අහිංසක භාවයේ දන්න මනුස්සයා කොතන හිටියත් එයා වටේටත් අහිංසකම පැතිරෙනවා. ලෝකේ සංසිඳනවා. ඔලොමල වෙන්න ගියාට පස්සේ කිසිම තැනක කිසිම තැනක මේ පෑදී දිහට බොරදී එක තුනා වගේ අහුලක් මිස අනාකූල ප්‍රවාහය ආකූල වීමක් වශයෙන් වෙන දෙයක් කරන්න බෑ. ඒ නිසා අපිට ලෝකයේ ආකූලේ අනාකූල කරන්න බෑ. ලෝකයේ බොරදිය පැහැදිලි කරන්න බෑ. පැහැදිලිට බොරදිය එක් වෙන්න දෙන්නේ නැතුව තමන් මේ පුළුවන් තරම් මේ සංඥාමාන දෙකේ තියෙන රැවටිල්ලට මවාපෑමට ආලවට්ටමට අන්ධහැරයට අහු නොවෙන්න නැත්නම් ඒක දැනගන්න කටයුතු කරනවනම් ඒක හිතාගන්න මේ සීල ශික්ෂාට එහා ගිය ගැඹුරු ශික්ෂාවක් තියෙන්නේ. ඒක Tamanට Taman පටව ගන්නා මිසක තව කෙනෙක් පටවන්න බෑ. මොකද ඒක තේරුම් අරගෙන කරන්න ඕනේ. ඒෙන් පටව ගන්න කෙනා කිසිම කෙනෙකුට තව කෙනෙකුට පටවන්න යන්නේ නැහැ. ශිෂ්ටාචාරය පටවන්න යන්නේ. ඒ නිසා මේ වැඩ පිළිවෙල කරන යනකොට මට දල වශයෙන් මේ කාලසටහන කරනවා නම් Taman ඒක තමයි අහිංසකම කරන්නේ. මොන්න විදිහින් හරි ඒක හෙල්ලුවා නම් ඒක බැරි නම් මේ මේ තැනට කැප නෑ යා. මේ තැනට අනිත් ඒ එයා කරන හැම වචනෙම කරගෙන යන මිනිහක් කරදර. ඒ නිසා අපි දල වශයෙන් කාලසටහන ගන්න නැත්නම් කරන වෙලාවේ තමන්ගේ අරමුණ තියාගන්න මේකෙන් කරන්න හදන්නේ සංඥාමාන දෙක විතරයි අපිට තේරුම් කරලා දෙන්නේ. ලෝකේ තේරුම් කරලා දෙන්නේ සංඥාමාන තේරෙනකොට ලෝකේ තේරෙනවා. ඒක පිළිබඳව අහන කතරගෙන අහල පටලවගෙන අහන ප්‍රශ්න නැතිලා යනවා. ඒ නිසා තමන්ගේ මේ සංඥාමාන දෙක තේරුම් ගැනීමට මෙතකල් විශාල වශයෙන් ඔය ඇත්තෝ මූලධර්ම දැනුම තියෙනවා භාවනා කරලා අත්දැකීම් තියෙනවා අද දවසේ ධර්ම දේශනාවත් ඒකටම අනුයාත වේවා හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි දවසේ ධර්ම දේශනාව මෙතනින් සමාප්ත කරනවා ශිරු දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා